ඉතින් අපි තවත් මේ ධර්ම සාකච්ඡාවක් සඳහා ඉස්සෙල්ලා වෙන බලාපොරොත්තු වෙන්නේ. තව කොහොමද වෙනවා අපි ඊළඟ ධර්ම සාකච්ඡාවක් කරලා රැස්වෙනවා සඳහා රැස්වෙනවා කියන එක. ඒ වගේම මොනවද කාලය ගත කරන්න කියලා ඒ නිසා දැන් අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පටන් අරගත්තා. ඉතින් මේ ඉදිරිපත් වෙච්ච ලිඛිත ප්‍රශ්නෙත් එක්ක අපි ධර්ම සාකච්ඡාවට බහිනවා. කෙසේ නමුත් මම ආරාධනා කරනවා කාට හරි කියනවා නම් ඒ අතරමැද මේ ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න සභාවට විරුද්ධ ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන්න යුතුයි. මේ ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළ පරිදි මා රූපේහා ඇස සමග සිත සම්බන්ධ වීමක් නොමැතිව පෙනීම ඇති නොවේ. බාහිර අරමුණු සමග ඉන්ද්‍රිය ක්‍රියාකාරී වීම සිතුවන හිතෙහි සම්බන්ධතාවය අවශ්‍ය වේ. සය වෙන ඉන්ද්‍රිය ලෙස මන මනසද මනින්ද්‍රිය ලෙස සැලකේ මනින්ද්‍රියට අරමුණු ලැබෙන්නේ කෙසේද යන්නත් විඥානීය හිත යනු එකම ශක්‍රවාහත දෙකක් යනු දැනගන්න දැනගන්න කැමැත්තේ මේක මූල ධර්ම කොටසයි ප්‍රායෝගික කොටසයි බොහොම සියුම්ව සම්බන්ධ වෙන තැනක තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. ඉතින් මේකේ මේ ක්‍රමයෙන් තමයි මේක බැහැ ගන්න සිද්ධ වෙන්නේ. අපි කය ඉතින් ගාම පොදුවේ ගොරෝසුට ගත්තොත් කය ඊට පස්සේ ඇහ කන දිව නාසය මන ඔන්න ඔය කියන විදිහට නැත්නම් අපි සාමාන්‍ය බොත්තල දකින්නේ ඇහ කන දිව නාසය කය මන සයි අද ඉන්ද්‍රිය හයක් තියෙනවා මේ හයේම ක්‍රියාවලිය බොහොම සමානයි මේ හැම ඉඳුරේකටම ඇහැ කන නාසය කියන ප්‍රසාද රූපයක් තියෙනවා. ඇහැ කියන ලොකු අස්කෝලේ අපි දැක්කට නැත්නම් මේ පේන තියෙන ඇහැ ගත්තට ඇක්චුලි බැලුවොත් ඒකේ මේ ස්නායු ඇවිල්ලා හැප්පෙන තැන මේ අන්ධ බින්දුවක් තියෙනවා. ඒ අන්ධ බින්දුවට තමයි ආලෝකය උරා ගැනීමේ ශක්තිය වැඩිම තියෙන්නේ. ඒ අන්ධ බින්දුවට වැටිච්ච කොටස තමයි ඉතින් පෙන්වෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒ ඇහි ප්‍රසාද රූපයත් ඒ කියන්නේ වර්ණයට වර්ණ රූපයට ප්‍රසාද ගතියක් වර්ණ රූපයට සංවේදී තනත් ඒක කිචිකවන්න පුළුවන් නැත්නම් ඒක කුප්පන්න පුළුවන් ඒක ඔද්දල් කරන්න පුළුවන් වර්ණ රූපයත් කියන දෙක නිතර ඇහැ අරගෙන ඉන්නකොට ගැටීම සිදු වෙනවා. නමුත් හිත වෙන දෙයකට නම් යොමු වෙලා තියෙන්නේ පෙනීම සිදු වෙන්නේ නැහැ. හිතත් ඒකටම යොමු වෙලා තියෙන්න ඕනේ පෙනීම සිදු වෙන්න නම් ඉතින් ඒක නිසා සාමාන්‍ය ඔය බුද්ධ දේශනාවේ මදුපිණ්ඩික සූත්‍රය වගේ තැන්වල බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන කියලා චක්කුංච කියලා කියන මෙතන ඇහි ප්‍රසාද රූපේ කියන්නේ ඇහි රූපේට සංවේදී කර්ම නැත්නම් රූපේට සංවේදී කොටහ මුළු හැම නෙවෙයි අපි සාමාන්‍ය උපකරණයක් විතර ගන්න කැමරාව කැමරාවේ දලසියා පටේ තමයි ආලෝකය උරා ගැනීමේ ශක්තිය තියෙනවා. මේ දලසියා පටේට වැටෙන රූපය අන්ධකාරයක තියලා කැමරාව ක්ලික් කරාට දලසියා පටිය කිසිවක් උරා ගන්නෙ නැහැ. වර්ණ රූපයක් තියෙන්න ඕනේ. වර්ණ රූපයයි මේ දෙක සම්බන්ධ වීම තමයි චක්කුංච පටිච්ච රූපෙච්ච ඇහැට එළඹිච්ච රූපයත් චක්කුංච පටිච්ච රූපෙච්චද උප්පජ්ජිත චක්කු විඥාන මේ දෙක එකතු වෙනවත් එක්කම තමයි හිත ඒ පැත්තට යොමුක් වෙන්නේ හිත ඒ පැත්තට ඇදීමක් සිදු වෙන්නේ ඇහැට මේ වගේ කිචි කැවීමක් ඔද්දල් වීමක් සංවේදිකමක් නැත්නම් හිත ඒ පැත්තට ඇදෙන්නේ හිත ඇදුනට පස්සේ ඔන්න ඔය තුන එකට යන තාක්කල් දැකීම සිදු වෙනවා කියනවා ඇහත් ඇරිලා තියෙන්න ඕනේ රූපෙත් නිතරම ඇවිල්ලා වැඩි වැඩි තියෙන්න ඕනේ එතකොට හිතත් එතරම් තියෙන්න ඕනේ එහෙමනම් දිගටම පෙනීම සිදු වෙනවා කියලා කියනවා ඉතින් ඒ නිසා තුනක ගැටීමක් තමයි තියෙන්නේ ඇහත් රූපයත් හිතත් කනට ගියාම කම්බෙරේ තමයි බොහොම සංවේදී දේ. ඒක නිකන් බෙරේ ඇදපුවාම වගේ එකක්. ඒකට සද්ද ඇවිල්ලා වදිනකොට හිත ඇහැට එහෙම කියලා තිබුණොත් කනේ සද්ද ඇහෙන්නේ එතකොට හිත කනට ඇවිල්ලා තියෙනවා. එතකොට කනේ පහළ වෙච්ච හිතේ ශෝක සෝත විඥානය කියන ඒ තුන ගිහින් සද්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ ඒ වගේ දිවට රස ඒ වගේ මේ කයට පහස මොකක් හරි හැප්පිච්චාම මනසට ධර්මේන්ද්‍රිය කියලා කියනවා. ඉතින් අපි ඒකට යන්න තමයි මේ හදන්නේ. ඒ නිසා ඔව්වගේදී මේ කයට රූප වැදීම කියන එක බොහෝම ගොරෝසුයි. මේ මොනවා හරි අපේ ඇඟට මොකක් හරි උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් මේ එහෙම නැත්නම් පිරිමැදීමක් වදිනකොට ඒ හැමේ තියෙනවා ඇත්ත එක වහගෙන හරි මේ වැදුනේ මෙලෙක් දෙයක්ද ගොරෝසු දෙයක්ද කියමේ කියලා කියවීමේ හැකියාව තියෙනවා. උණුසුම් දෙයක්ද සිසිල් දෙයක්ද කියලා කියවීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වදින දේ අර සද්දයක් නම් අපිට සද්දේ වෙන දෙයකින් අල්ලන්න බෑ කණින්ම ඕනේ අල්ලන්න. නමුත් ඇඟට වදින රූපේ නම් තවත් මේ ඝන බහල දෙයක් වෙන්න පුළුවන් අල්ලන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරනකොට සර්වඥාන්ස් දැකලා තිනවා නුපුහුණු මනසට පුහුණු කරපු නැති කීකරු නැති මනසට මේ ගොරෝසුම තැනින් තමයි පටන් ගන්න. නිසා කායන පස්සනාවෙන් පටන් අර ගන්නවා. කානුපසනාවෙත් රූප ධර්ම තමයි. ඉතින් මේ රූප ධර්ම කොටස් දෙකක් තමයි හම්බ වෙන්නේ. ඒ හම්බ වෙනකොට කයේ තියෙන මේ පහස ඒ පහසට හිත ගියොත් කාය විඥානය ඇතුනොත් ස්පර්ශය කියලා කියනවා. ඉතින් මේකම තමයි සර් අයිසෙක් නිව්ටන් හොයාගත්තේ කෙලින් ගමන් කරන දෙයකට මොනවා හරි එකක් වැඩිච්චාම ඒ ගමන් පතේ වෙනස් වෙනවා කියන්නේ. ඒ වගේ තමයි හිත නිස්සද්ද වෙන්නවා. එතකොට ඇවිල්ලා පිටින් ඇහෙන රූපයක් ඇහි වදිනකොටම හිත එතෙන් ගිහිල්ලා ආවම රූපයක් දැක්කා කියලා දකින්න හිත පහළ ඒක ගියේ කනට වැදී සද්දයක් අහන්න සද්දයක් ඇහුවා කියලා අහන හිත පහළ ගඳ බලන හිත, රස බලන හිත, පහස ලබන හිත, හිතන හිත කියලා එකම හිත තමයි ওই හයේම වැඩ කරන්නේ. උපුදු උදාහරණයක් වශයෙන් දෙනවා එකම ඇමතිවරයෙක් යටතේ දෙපාර්තමේන්තු හයක් තියෙනවා. දෙපාර්තමේන්තු හයට ඉස්තරලේ කමරු 6 දෙනෙක් ඉන්නවා. ඒ හය දෙනාගේම වැඩ කරන්න එකම ලස්සන ටයිපිස් කෙනෙක් ඉන්නේ ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව ළඟට තමයි අර ඔක්කොමලා ගෙනල්ලා ෆයිල්ස් ටික දෙන්නේ. එයා ඒවා දෙන ස්වරූපෙන් නෙවෙයි ගබඩා කරන්නේ ඩිකෝඩ් කරලා කෝඩ් එකක තමයි දාලා තියාගන්නේ. ඉතින් සර මේ ඉල්ලදාරි පස් හය දෙනා ඉතින් බොහොම බලවත් කට්ටිය හැම දෙපාර්තමේන්තුවේම ඉස්තිරලේ ගන්නවා. මොන වැඩේ කරන්න ගියත් ටයිපිස් ළඟට ගිහිල්ලා එයාගෙන් මේ ඒ අදාළ ෆයිල් එක ඩිකෝඩ් කරලා ගන්න වෙනවා. ඉතින් හය දෙනාම බලහින්නවා ලස්සන ගෑන් ළමගේ අවධානය ගන්න. නමුත් ඒ ගෑන් ළමයා තමයි තීන්දුව කරන්නේ එක්කෝ පැමිණිච්ච පිළිවෙලට හෝ හිත ගිය තන ආදරජ මාලිගාව සෑදී හෝ කොයි විදිහට හරි දෙන්න. එතකොට අපි දන්නවා ඒ ලස්සන ගෑන් ළමයා එක ආමේ ඉස්තරලේකම් කෙනෙක් කතා කරන අනෙක් පස් දෙනාම හිටගෙන බලන්නේ. ඒ දින බොහොම බලවත් කට්ටිය. නමුත් එක්කෙනෙකුට මෙයා මොකද මේ ෆයිල් එක අරන් දුන්නට කෝඩ් කරලා ඩිකෝඩ් කරලා ගන්න සෙක්‍රටරියට තේරෙන්නේ නැහැ. සෙක්‍රටරිකාව තියෙන්නේ ඌවා අපි කියනවා කම්පියුටර් කරලා නැත්නම් මේ ෆැක්ස් කරලා තියෙන්නේ එහෙම නැත්නම් මේ වෙන ලැන්ග්වේජ් එක තියෙන්නේ. අපි කියමු ෂෝට් හෑන්ඩ් වලින් ලියලා තියෙන්නේ. ඒක හරියට රීඩ් කරලා දෙන්න ඕන. ඊගාව එකන බලා ඉන්නවා එයා ඉවර වෙනකන්. එයා බලා ඉන්නකොට අනිත් පස් දෙනා නිකන් ඉන්නවා. ඉතින් ඒකෙන් ඒකෙන් කියන්නේ අපේ මේ ඉන්ද්‍රියන් හයෙන් එක වෙලාවට එකයි වැඩ කරන්නේ. ඒ වුණත් අපිට උදේ ඉඳලා හැන්දෑනකම් බලහින්න පේන්නේ හයම වැඩ කරනවා වගේ. තන්නේ කරම ආයාවක් යන. නිදර්ශනයක් වශයෙන් ඔය කටුකුරුනේ ආනන්ද සාංශ මතක් කරා. අපි දැන් ටෙලිවිෂන් නෙවෙයි චිත්‍රපටි. පරණ තිබුණ චිත්‍රපටියක චිත්‍රපට ශාලාවට ගිහලා වාඩි වෙච්චාම පැයකමාරි චිත්‍රපටියක් නම් අපි ඒ වාඩි වෙලා ඉන්නකොට වර්ණ රූපයයි චරණ රූපයයි සද්දෙයි සල්ලි වලට හම්බ වෙනවා. ඒකට ශබ්ද වෙන්නනවා රූප වෙන්නනවා. ඉඳගෙන ඉන්න පහස පුටුව ගානේ හම්බ වෙනවා. මధుරෝ හරි උකුණු මකුණු හරි ඒක අරන් දෙනවා අපිට. අපි මොනවා හරි අපි නෙල කඩලා ටිකක් හරි කකක් ඉන්නවා කියලා හිතමු. ඒක අපේ සල්ලි වලින් තමයි හම්බ වෙන්නේ. ඒකවල දිවටත් වැඩි. ඒතකොට සිගරට් ගඳ ඒකත් නොමිලේ හම්බ වෙන්නේ පිච්චර් රෝල් එකට ගියාම ගඳත් වැඩි. එතකොට අපි මේ ඉඳගෙන බලා ඉන්නකොට එක්ක රූපය බලනවා නම් අපිට සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා නම් ගඳ පේන්නේ නැහැ. ගඳ තියෙනවා නම් රස බලන්නේ නැහැ. රස බලනවා නම් පහස ලබන්නේ. නමුත් අපි එළියට එනකොට හයම පැය හය ඒකමාරි සම්පූර්ණ හයම දැක්ක කියලා දැන් තමයි එළියට. නිසා කවදාවත් අපි මේ දෙන්නේ ගිහිලා චිත්‍රපටි වල්ලාවට එකක් කියන්නේ දෙන්නේ දෙන්නක් තමයි කියන්නේ. ඒ ධර්මතම උකහා ගැනීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් අපි මරණකම් මේ ගැන විමර්ශනක් කරුවේ නැත්තම් බුද්ධ ධර්ම උත්පන්නන්සලා පෙන්නපු පාරක් දිගේ අපි හිතන්නේ මේ හය ඉන්ද්‍රියම නඩත්තු කරනවා කියලා. නඩත්තු වෙනවා ඒක අපිට නිතරම මේ තොරතුරු දෙමින් ඉන්නවා කියලා. හොඳට ආනාපාන භාවනා හෝ මොකක් හරි කරනකොට තේනවා ආනාපානට හරියට හිත ගියොත් වේදනාවක් දැනෙන්නේ නැහැ, ශබ්ද දැනෙන්නේ නැහැ, හිතවිලි ප්‍රශ්නයක් නැහැ. ආනාපානෙම හිතේ හිටියොත්. ඒක තමයි කියන්නේ බොහොම අමාරුයි කියලා මේ දුවන අස්සෙක් උඩ අලුපුල් ගිරියක් තියෙනා වගේ හරියට ආනාපානෙ හිටියානම් අපි මේ පහස විතර නම් දැනෙන්නේ ඒකටම ඒකාග්‍ර වෙනකොට අනික් ඉන්ද්‍රියන් ඔක්කොම හේ බාන්න පටන් ගන්නවා. ඇඟ හේවම නිකන් මේ නිදාගත්තා වගේ වෙනවා. වේදනා ශබ්ද මේ අරමුණු දිගේ එහෙම පැන පැන ඉන්නකොට දැනෙනවා. එක අරමුණට එකලස් වෙනකොටම අනිත්‍ය නොදැනී යන්න පටන් ගන්නවා. මේකට අපි හරි බයයි. මේකට අපි හරි අසරණ වෙනවා. මේක අපි වෙන සිද්ධ වෙනකොට අපි සහලවනවා. මේක වෙන්නේ නොදැනී නිසා ප්‍රශ්නයක් නැහැ. වාක්සරය කරනකොට වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මේ එකපාරට අපි ආනාපාන එකලස් වෙලා ඉඳලා හිත ගැස්සීච්ච ගමන් අපි ආයේ එන්නේ මේ සඩින්ද්‍රියට ගැස්සিলা තමයි එන්නේ ඒ තරම් බයයි අපි කවදාවත් දන්නේ නැහැ මේ මේ හයෙන් එකයි එකවරකට වැඩ කරන්නේ කියලා. ඒකේ ඉඳලා හයතම නැත්තම් අපි නැවත ප්‍රകൃති 100ට එන එක තමයි ඔය ගැස්සিলা සිදුවෙන්නේ. ඉතින් මේක මම මේ විස්තර කරන්නේ අර මනින්ද්‍රියට යන්න ඕන කමට මේකෙදී කායේන්ද්‍රිය තමයි කියනවා සරුවචනාංශයේ ලේසිම අල්ලන්නේ. නොකුහුණු මනසට සංවේදීකම වැඩි නිසා කායින්ද්‍රිය තමයි ලේසි ඊගාවට තමයි දිව ඊගාට නාසය ඊගාට කන ඊගාට ඇහැ ඇහැ තමයි අපිව වැඩියෙන්ම නලවන වැඩියෙන්ම පිනවන වැඩියෙන්ම කෙලස් උපදවන වැඩියෙන්ම අපි සංසාරයට බඳින උපකරණ තමයි ඇහැ ඒ නිසා අපි ඇහැ වාගේ කියලා ඕනම වටිනා දෙයක් රකින්නේ ඇහැ වාගේ කියලා. නමුත් ඒක තමයි වැඩියෙන්ම අපි නන්නත්තර කරවන්නේ. අපි මේ අන්ද අංජබජල් කරවන්නේ. අන්දමන්ද කරවන්නේ ඇහෙන් තමයි. ඉතින් ඒ නිසා ඇහැ තමයි අපි භාවනා කරලා කරලා කරලා කරලා මේ කයෙන් පණන් අරගෙන දිවෙන් කීකරකමක් ගන්න දිවෙන් නාසයට ගිහිල්ලා නාසයෙන් කනට ගිහිල්ලා කනෙන් පස්සේ තමයි අපිට ඇහැට යන්න පුළුවන් වෙන්නේ. එතකම්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ අපි මේ භාවනා ක්‍රමේ හික්මීම දියුණු කරන දියුණු කරන යනවා. ඊට පස්සේ මනින්දියට ගියාට පස්සේ අනිත් එක තමයි ඕක මේ මේ තුනක සම්මුතියක් තමයි හැම ඉන්ද්‍රියකම සිදු වෙන්නේ. බාහිරින් ආපු අරමුණක් ඒ ඉන්ද්‍රියන්ට වදින්න ඕනේ වදිනකොට හිතේ තෙන්ට යන්න මේක සයිසෙක් නිව්ටන් කිව්වේ ඍජු ගමන් කරන රේඛාවට මොනවා ටිකක් අදිච්ච ගමන් ගමන්පතේ මාරු කරනවා කියලා. කාල් මාක්ස් තුමා කිව්වේ thesis antithesis synthesis කියලා. යම් කිසි ධර්මයක් තියෙනවා ඒකට හතුරු ධර්මයක් වැඩිච්ච ගමන් අලුත් දෙයක් පහළ වෙනවා. බුදුජානනාංශගේ ධර්මයේදී සඳහන් කරන්නේ ద్వාට ආරම්මන ద్వාරානෝන දෙක හැක්පිච්චාම ඇති වෙන තදුපපන්න ඒක තමයි දකින්නවා අහනවා කියලා කියන්නේ. ඉතින් අපි භාවනා කරනකොට ඉන්නේ මේ දෙක දැකීම නිසා ඇති වෙන ඵලය තමයි අපි පටන් ගන්න තැන රූපය මේ රූපයක් කියලා වැදුනට පස්සේ ඒ දකින්න දැකීම තමයි අපි භාවනාවට අරමුණු කරන්නේ. කනට සද්දයක් කියලා ආවට පස්සේ ඇහිීම අරමුණු කරනවා. නාසයට ගඳක් කරනකොට ගඳ අරමුණු කරනවා. දිවට රසක් ආවම රස අරමුණු කරනවා. කයට පහසක් ආවම ඒ උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති අරමුණු කරනවා. මනසට ධර්මතාවයක් වයිච්චාම ඒකේ තියෙන ආකල්ප විකල්ප අරමුණු කරනවා. ඒක කායේන්ද්‍රය අරමුණු කරන වෙලාවේදී විපස්සනා වශයෙන් හුස්ම රැල්ල වදිනකොට එන කම්පන ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති හොඳට බලහන් ඉන්නකොට ඒ පුද්ගලයාට මේ වැඩේ හරිද වැරදිද කියලා දැනගන්න වදින තැනත් සාහකයක් වෙනවා. වදින තැනට හිත හරියට කියනවා නම් මේ උණුසුම සිසිලක විතරක් නෙවෙයි ඒක වදින තැනකුත් තියෙනවා කියලා දැනගන්නකොට අර දන්න අත්දැකීම ස්ථිරසාර වෙනවා. මේ උණුසුම සිසිලස ඇති වෙන්නේ එහෙම මේ ගමන් කරන හුලන් රැල්ල කියලා දැනගත්තාම ඒක නැවතත් මේ යෝජනා ස්ථිරත්වයක් ඇති වෙනවා. මේ වගේම තමයි යම් දවසක අපි ඇහි භාවනා පටන් ගත්තොත් දැකීම කියන අරමුණ පටන් අරගත්තොත් අපි ඉස්සලාම රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්නේ. එතකොට ඒ රූපය මේ සද්ධාහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, ආනාපානීය රූපයක් දකිනවා. රූපේ බලහන් බලහන් ඉන්නකොට ඉන්නකොට දවසක තේරෙන පටන් ගන්න මේ රූපේ තියෙන ස්ත්‍රී පුරුෂ ගති ප්‍රියාප්තිය ගති වෙනකොට මේ රූපයක් කියන එක දන්නවනම් ඕක දැකීම සිදු වෙන්නේ එතනද මෙතනද කියලා ප්‍රශ්නයක් එනවා. දැකීම සිදු වෙන්නේ රූපේ තියෙන තැනද ඇහි දෘෂ්ටි ප්‍රතාණයේද කියලා. හොඳට ඇහ කීකරු කරන කීකරු කරන යනකොට තේරෙන පටන් ගන්නවා ඒ රූපේ එතන තිබුණාට දැකීම සිදු වෙන්නේ මෙතන සද්ද එහෙ ඇති වුණාට එහිම සිදුවෙන කණේ නාසයේ කාගේ හරි කුණු ගඳක් තිබුණාට ගඳ වැටින්නේ කනට නහයට ජීව මොන දෙයක් වුණත් රස කොහෙ තිබ්බත් රස වදින්නේ දිවට කයට කියලා දවසක් එනවා රූපයක් රූපයක් කියන වෙනුවට බලනවා බලනවා බලනවා කියන පැත්තට අර විහිදිච්ච හිත මෙතෙන් ගන්න පුළුවන්. සද්දයක් සද්දයක් කියන වෙනුවට අහනවා අහනවා කියන තැනට හිත ගන්න පුළුවන්. ගඳක් රසක් කියන වෙනුවට ගඳ බලනවා. රසක් වෙනුවට රස බලනවා. ආනාපානෙත් පිටින්ද ගන්නවා වගේ කොටු වීමක් තමයි සිද්ධ වෙන්නේ. බාහිරයට විහිරිච්ච හිත ඇතුළට එන එක තමයි මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිදුවේ. ඒකේම සිදුවේගෙන යනකොට ඒ පුද්ගලයා එන්නේ එන්නේ අර මීමසිපදියක් ඇවිසිච්ච එකක් එකතෙන් වෙන්න ගතියක් තමයි තියෙන්නේ. tempat වෙලා tempat වෙලා මේ ලෝකයක් දශාතට රසසක්වලක් විහිලා ගියාට සම්පූර්ණ ප්‍රක්ෂේපණය සිදු වෙන්නේ මේ ඔළුව ඇතුලේ තමයි. මුළු ලෝකෙම තියෙන්නේ මේක ඇතුලේ තමයි. මේකෙන් තමයි මේ දස දිසා කාල සේරම ඇති කරන්නේ. ඒ නිසා අපේ අවධානය මෙතන තියෙනවා නම් අපිට මේ ලෝකේ පාලනය කරගත්තා වගේ. නමුත් මේ හැඟීමක් නැති කෙනා ලෝකෙ දිගමනිනවා, ලෝකෙ පළලමනිනවා, ඒකේ තියෙන සුභාසුභමනිනවා. මනලියොල්ලා හිතනවා ඒ මතින් සැප දුක්. ඒ මතින් බෝසත්ත්වයන් දුප්පත්ත. ඒ භාවනා කරන එක දන්නවා මෙතනින් තමයි මේ තේරම සිද්ධ වෙන්නේ. මනසෙන් තමයි තේරම සිද්ධ වෙන්නේ. මේක කී කරුණා මේක පාලනේ නම් ওই ලෝකේ මොන જાති නටන්න ආවත් තමන් ඇතුලේ පාන්නයක් තියෙනවා කියලා. අන්නේම කරගෙන කරගෙන යනකොට මේ ඉඳුරන් තුලින් ලැබෙන මේ ඉන්ද්‍රිය ගෝචර ඥාණය මනසට ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් ස්වරූපයකට යනවා. මොකද මනසට අරමුණු වෙන්නේ මනසින් විසින්ම නිෂ්පාදනය කරන මනෝරූපයක්. ඇහැට අරමුණු වෙන්නේ නම් බාහිර රූපයක්. මනසට අරමුණු වෙන්නේ මනසින්ම නිෂ්පාදනය කරන දෙයක්. ඒක නිසා ඒ නිෂ්පාදනය කරන දේ තීන්දුව වෙන්නේ අපේ ගෙනාපු කර්ම ශක්තිය වල හැටියට. අපේ රුචි අරුචිකම් වල හැටියට. ඒක නිසා අපි දැන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපය නොදකින් නොපතන් කියන රූපයක් නම් ඒ රූපය දැකලා ඉවර වෙනවත් එක්කම අපි මේ නොදකින්න පතන් කියන ආකල්පය රූපේ නෑ නොදකින්න පතන් ගතියක් අපි වින් ඒකට ප්‍රක්ෂේපණය කරලා ඊට පස්සේ අපි දකින්නේ අපි ප්‍රක්ෂේපණය කරපු එක තමයි. නමුත් අපි හිතන්නේ අර රූපේ බල බල ඉනවා කියලා. ඒ වගේම පුරුෂයෙක් ස්ත්‍රියාවක් දකිනවා. දකිනකොටම දෙවෙනි චිත්තක්ෂණයේදී ඒ පුරු ස්ත්‍රියා දිහා රාග හැඟීමක් ඇති වුණා නම් ඊට පස්සේ දකින්නේ රාග රූපයක්. ඊට පස්සේ ඒ පුද්ගලයා කෙල පෙරාගෙන කටත් අරගෙන ඒක දිහා බලාන හිටියට පස්සේ දොස් කියන්නේ ස්ත්‍රියාවට. නමුත් ඒ ස්ත්‍රියට රාගය ප්‍රක්ෂේපණය කරන්නේ අපි ගෙනාපු ජම්මෙට. ගෙනාපු මේ රුචි අරුචිකම් මත. ඒ වගේම ස්ත්‍රියව පුරුෂයෙක් දිහා බලලා රාගයන්ගීමක් ඇති කරනවා ඒ පුරුෂයා විසින් ඇති කරන චිත්ත රූපය ඒ චිත්තක්ෂණයෙන් බිඳලා යනවා. නමුත් ඒ පුරුෂයා මතට රාග නිස්සිත රූපයක් ආරෝපණය කරන එක චිත්ත પરම්පරාවෙන් ස්ත්‍රියවගෙන් සිදුවෙන දෙයක්. ඊට පස්සේ සිත් බඳින්නේ පුරුෂයාගේ රූපෙට නෙවෙයි තමා විහි ප්‍රක්ෂේපණය කරපු රූපෙට. ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේ ගමීගොඩි කතාවෙන් කියනවා නම් අපිට ඕනෙම දෙයක් හොඳ හෝ නරක ප්‍රිය හෝ අප්‍රිය ලෝභ හෝ දෝෂ ඇති කරගන්නේ ඇති කරගන්න වෙනස් කිරීම අපේ හිතට මායා කරන්න පුළුවන්. ඒ නිසා කබර ගෝයා ඕන වෙලාවක තලගොයක් කරගන්න පුළුවන් කන්ට්‍රෝල්. ඒ ඒ සනහසෙන්නේ අපි හිතෙන් හදාගන්න හිතවිල්ල එන්නේ ඇතුළේ තැන්පත් වෙච්ච දේ අනුව ඒකටත් ඔය ඊගත්ත ඊගත්ත මේ කියන ආහාරයේ ආහාරයෙන් තමයිලු ඒ ඉස්ලාම අපි දැන් මේ මෑනියෝ කතා කරනවා මම මෑනියා කතා කරනවා මෑනිගේ රූපේ මට මගේ අවධානය ලක් වෙනවනේ. දෙවෙනි සැරේට මම මේ වෙනුවට මම ප්‍රක්ෂේපණය කරපු එක එනවනේ. ඉස්සල්ලාම රූප වශයෙන් නැත්නම් මේ ලෝකේ අල්ලන්න මනින්න කරන්න පුළුවන් එක වශයෙන් තියෙන්නේ ආහාරජ රූපයක්. ආහාරයෙන් ඇතිකල ඊට පස්සේ මම විසින් අවිද්‍යාවෙන් ඕකට මවන ප්‍රක්ෂේපණය තමයි ඊගාට තියෙන්නේ. ඒ අවිද්‍යාවම තමයි රාගය හෝ ද්වේෂය පහළ වෙන්නේ. ඉස්ලාම අවිද්‍යාවේ ප්‍රක්ෂේපණයක් කෙරුවට පස්සේ ඊට පස්සේ ඒක එක්ක රාගයක් එහෙම නැත්නම් නොදකින් කියලා නම් ද්වේෂයක් පහළ වුණාට පස්සේ ඊට පස්සේ මම දිගටම ගැටීම හෝ බැඳීම ඇති කරගන්නේ මා විසින් මම ලද රූපෙට. හැබැයි මම මෑණිගෙනවට තමයි account එකට තමයි යන්නේ. ඒ මේ මේ මෑණි තමයි මේ වැඩේ කෙරුවේ. මෙයා තමයි මේ පව කෙරුවේ. මෙයා තමයි මට මේ පින දුන්නේ කියලා එයාගේ account එකට දැම්මට යන්නේ මගේ හිත. ඉතින් ඉන්නේ අහකට අපි ඉන්නේ මනෝලෝකෙට. හැබැයි ඒකට දොස් කියන්න මිනිහෙක් ඉන්නවා. ඒක ඇති කරන්න හේතු වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. උත් ඊගාට දිගටම වැඩපිළිවෙල යන්නේ අපි විසින් මේ මවන් ලද රූපයක් මතයි යන්නේ. ඉතින් ඒක නිසා මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. තතෝනං සුඛ දුක්ඛ මං වේති ඡායාව අනපායන. උඹේ හිත ඒ වෙලාවේ දූෂිත නම් මේ මනෝමය වශයෙන් මම හදන එක මේ මෑනියෝ කොච්චර රහත් වෙලා හිටියත් මට තේින්න එපා කියලාම තමයි මගේ හිත ද්වේෂණ. එතකොට මම කරන හැම වචනයක්ම ද්වේෂයමයි ඇති වෙන්නේ මේ මෑනියෝට තමයි බලින්නේ. හැබැයි බලින්නේ මම ඇති කරගත්ත චිත්‍ර රූපෙට තමයි. ඒ වගේම මගේ යම කියනවනම් හරි සරල පරිලුම තමයි. මොකද මගේ හිත දූෂිතයි. නමුත් මේ මෑනියොත් එක්ක සම්බන්ධ වෙන වෙලාවේදී මගේ හිතේ තිබුණේ මේ හොඳ මනසක් නම් දූෂිත මනසක් නෙවෙයි. මේ මොකක්ද කියන්නේ මනෝපොබ්බංගම ධර්ම මනෝසෙත්ත මනද මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසක් නම් ඉතින් මෑණියෝ කියන වචනේ ප්‍රශ්නයක් නෑ මම කතා කරන හැටි ඔක්කොම ප්‍රසන්න රූපයක් තමයි ප්‍රසන්න වචන තමයි පිට වෙන්නේ. ඒක නිසා අපි කියනවා අපේ හිත මෛත්‍රී වෙනකොට මුළු ලෝකෙම හරියම ලස්සනයි. අපේ හිත ද්වේෂ සහිත වෙනකොට මේ සෑම දෙයකම අපිට දෙන්නේ දුක. ඉතින් අපි ඒකට මේ මොන දේ කරුවත් ලෝකෙට දොස් කිව්වට බුදුජානනාංශය කියනවා දොස් කියාගන්න උඹේ ඒ චිත්තක්ෂණය පවතින චිත්ත රූපෙට තමයි. අත්ති ලෝකේ චිත්‍රාංගවල ආමේ වී මොකක්වත් නැහැ. ඒක මට වන්දනන්නේ නැහැ. කාම චිත්‍රානි කාමානි ගාතාවක් තියෙන සර්වඥානසේ මේ මේ වස්තු වල කිසිම කාමයක් නැහැ. කිසිම සුබයක් නැහැ, අසුබයක් නැහැ. සුභාසුභේ තියෙන්නේ අපෙන් ගෙනාවේ අපේ ළඟ තියෙන ඇදහිල්ල මත නැත්නම් අපේ මත තියෙන අපේ තියෙන කැතකම මත අපේ තියෙන හොඳකම මත ඒ රූපය ඇවිල්ලා වදිනකොටම අපි විහිං ඒකට දානවා මෙස්මුණක්. අපි ඒකට ආරෝපිත නමක් දානවා. ඊට ඒකත් එක තමයි අපේ ගනුදෙනු ආරම්භ වෙන්නේ ඒකෙන් තමයි. හැබැයි හොඳ නරක දෙක ඊට පස්සේ යාගේ නමට දාලා කැකිලි රජුරන්ගේ නඩු තීන්දුව තමයි කිව්ව බොහොම ලස්සනම සෙල්ලම ඉතින් ඒ මොකද ගේ කඩාන වැටලා මේ මිනිස්සයා රජුරවන්ට ගිහිල්ලා චෝදනාවක් කරනවා මගේ ගේ ඇදගෙන වැටලා කැඩුනා වැටුනා මට මෙච්චර පාඩුයි කියලා. රජුර වහාම ගෙන්නනවා ගේ හදපු කුඹලාව. කියන තෝ මරනවා. මොකද මේ මිනිස්සයාට මිනි මරුමක් කෙරුවේ මේ ගේ කඩාන වැටේ. ඉතින් මිනිස්සයා කියන අවසර දෙවෙනාංශ මම එහෙම මේ මිනිස්සෙක තරහක් මොකක්වත් නෙවෙයි මේ ගෙට මැටි අනනකොට හම්බෙච්ච කලේ කට ඇද වෙලා තිබුණා. ඒ නිසා කටේ වතුර වක් කරනකොට වැඩිපුර වතුරයක් යනවා. ඒ නිසා මැටි ඇනිලා වැඩි නිසා ගේ වැටෙනවා. වහාම ගේ කලේ හදපු කුඹලා ගෙනියනවා. ඊට පස්සේ අර දෙවෙනි මේ ගේ හදපු මිනිහා නිදහස්. කුඹලා ගෙනාට පස්සේ තෝ සම්පූර්ණ මිනිමන රාජ ආනසත විදියට තෝ මරනවා. මේ අස්පුදු වෙන දේවනාංශ මම මේ කලේ අඹඹා ඉන්නකොට ලස්සන ගෑණියක් ළඟින් ගියා. ඒ ගාමනේ තුන් හතර සැරයක් ගිය නිසා අඹනකොට කට ඇදුණා. කවුද ඒ ගෑණි? අනේ අනේ අපේ ගෙදර ඉල්ලහලා කියන සොබනි. ආ සොබනි කියනවා. ඉන්නවට පස්සේ කියනවා උඹ නිසා තමයි මට ලැබුණේ. උඹ මරන්න. ඊට පස්සේ කියනවා ජයන්නාංශ මම මේ මේ මඟුල් ගෙවල් වලට ඇඳුම් අඳින කෙනෙක් හරි රූපලාවන්‍ය වැඩ කරන කෙනෙක්. මම මේ රත්තරන් බට්ටික වතුර දාන්න ගියා. ඒ මනුස්සයා හරියට දවසර දෙන්නම් කිව්වා දුන්නේ නැහැ. මට මේ හදිසි කරදරේ මගුල නිසා මට තුන් හතර සැරයක් මේ කොඹලගේ කුමල් ශාලාවේ සරෙන් යන්න උනා. ආ එහෙනම් මේ රත්තරන් බඩු කාරයාගෙන. ඊට පස්සේ ඉනියා ගෙනා කියනවා මේ මට මේ හදිසි කරදරේ මට චිකන් ගුන්නේ හැදුණා. ඇඟ කෙට්ටු වුණා. මලක් කරගන්න බැරි වුණා. මම බොහෝම දුර්වල ඉන්නේ වෙච්ච කතාව ඇත්ත. එතකොට එනතෝ මරන්න. ඊට පස්සේ රජුට රාජාන ක්‍රියාත්මක කරනවා. ඇතාලව පාගලා මරවනවා. ඉතින් මනුස්සයා කියනවා බුදුහාම දෙවියන් වහන්සේ මේ මංගල හස්තියා මගේ මේ ඇටකටු ටික පාගලා බැරිලා හරි ඉලකට ඉලයටක් හරි අනුනොත් උගේ කකුලේ හලිය අවරාදයක් වෙන්නේ. ඒ නිසා මම මරුවට ප්‍රශ්නයක් නැහැ. අපේ කමේ යහපත් ඉන්න බඩ මහත තම්බි කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතාට කරදරයක් නැහැ. ඒ නිසා මරමු. හරි. ඌව මරුවට පස්සේ අපි උදේ ඉඳලා හැන්ද යනකම් කරන්නේම ওই සෙල්ලම තමයි. කවදාකවත් අපි කිසිම දෙයක පැසිඳලීමක් කරන්නේ ළඟට තියෙනක දැක්කනේ අල්ලගත්තා තීන්දුව කළ ඉවරලා ඊගායකට යනවා. ඒ මොකද හේතුව අපි ළඟ තියෙන කිසිම දෙයක හේතුඵල දෙක බලන ශක්තියක් නැහැ. ඵලයේ විතරමයි බලන්නේ. කවදාකවත් මේ මුණත වටිනාකම ඇතුළත පොඩක් කියලා බලහින්න ගතියක්, ඉවසන ගතියක්, මේ දේ මොකක් හේතු කරගෙන එනවද කියලා බලන්න වෙලා නැහැ මොකද සිද්ධි වැඩි. එනේන සිද්ධිය ටට් ටට් ටට් ටට් ගාලා ඉවර කරලා බලනකොට තන්නේ ක්‍රම අපි නිකන් මේ බීබු මිනිස්සෙක් වගේ. එහෙම නැත්නම් අන්දේ අන්දේ කරන වැඩ කරා. ඉතින් මේකෙදි මේ මනෝවිඥාණයෙන් කරන වැඩ ටික බලනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මනෝවිඥාණයට මායාකාරී කියලා. එයාට ඕන දෙයක් මවන්න පුළුවන්. හැබැයි ඒකට පොඩි මේ පොඩි ගැසිලා ගැසෙන්න කොකා ගැසෙන්න ඕන. ගැසුණට පස්සේ ඉඳලා සම්පූර්ණ මනෝවිකාර කියන්නේ හොඳටම පේනවා හීන ලෝකේ හීන ලෝකේ සම්පූර්ණ අපි රජ වෙනවනේ. අපිට ඕන තාලට කටයුතු කරනවා. ඒ ලෝකෙදී කවදාකවත් බෑ හීනට අවදි වෙන්න අපිට. හීනට අවදි වෙච්ච ගමන් හීනයක් වෙන්නේ නැහැ. ඇත්තටම දැන් ඉන්නෙත් හීනෙක. ඒකෙන් අවදි වෙන එක තමයි බුදු වෙනවයි කියලා කියන්නේ. මේ දැන් ඉන්නෙත් අපි හීනෙක. අපි මේ එක එකනාට දීපු අගයන් ආඩම්බරයන් දිනන අපි ඒක මතයි මේ ගමන යන්නේ. හැබැයි ඒ මනුස්සයා ඒක දන්නෙත් නැහැ. ඒ මනුස්සයා දන්නේ අපි යාට එහෙම ආඩම්බරයක් දීලා තියෙනවා කියලා. ඒ මනුස්සයා උත්සාහ කරන යායට මට දීපු ආඩම්බරයක් එයා ගාව තියෙනවා. ওই දෙක අතර තමයි ගනුදෙනු යන්නේ. නමුත් අපි ලෝකේ ඉන්නේ ඉස්සෙල්ලා මෙව මොනවත් තිබුණේ මේ පොඩි රැට ගහගෙන ඉඳලිවල මරණ මොහොතේදී ඕක අතෑරියාට අතෑරෙන්නේ නැහැ. ඕක කොහේ හරි ගිහිල්ලා ආයෙසර අපේ කට්ටම තමයි. ඒක නිසා අපි හැම වෙලාවෙම ආකල්ප විරහිතව, පූර්ව නිගමන විරහිතව, තේරුම් බේරුම් විරහිතව දෙයක් දිහා බලන්න පටන් ගත්තොත් විතර අපිට තේරෙන පටන් අරගන්නේ අපි කොච්චර මනෝලෝකයකද ජීවත් ආසව කියලා කියන්නේ අපි අපේ පැහැමින් තියෙන අපේ කියන්නේ මේ සාමාන්‍ය රාගලයක තියෙන රාමණ්ඩිය වලට තමයි ආසව කියලා කියන්නේ. ආස මේ මේ අරිෂ්ඨ ආසව ස්පිරිතු ආසව කියලා කියන්නේ මේ ඕනම දෙයක් පැහැවන්න පුළුවන් ශක්තියට. ඉතින් අපේ අපේ సంతානය පරණ රාකලයක් වගේ එකක්. ඒ මොනවද දැම්මත් පැහැ. පැහැුණාට පස්සේ ඉවර වෙන්නේ ඒක මධ්‍යසාර වෙලා තමයි. මධ්‍යසාර කියන්නේම මතයක්. ඒකට අලතම්බල දැම්මත්, සීනි දැම්මත්, කෙරිජ්ජ දැම්මත් මොනවා හරි කරින්ජයක් දාපු ගමන් පැහැවන ගතිය තමයි තියෙන්නේ. ආසව අපි ඇත්තට මෙවුවා අනුශේධ ධර්ම අපිට පේන්නේ නැහැ. එදිනා ජීවිතේ කැපී පේන්නේ නැහැ. බොහෝ කාලයක් නිරීක්ෂණය කරුවොත් තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි ළඟ වැඩ කරන්නේ මොන වගේ ආකල්පද ආසවද අනුශීලිත කියලා තේරුම් අරගන්න එක ලේසි නෑ. ඒක නිසා ඒක නැති කරන්න වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරන්න ඕනේ. අයින් කරුවට පස්සේ තමයි ආසව වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. ඒක වැඩ කරන හැටි දැනගත්තට පස්සේ බලනකොට අපිට කවදාකවත් අපි වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා කවදාවත් උත්තර දෙන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ චිත්තය වහන්සේ නමකගෙන් එක්තරා පුරුෂයෙක් අහුවා මේ පාරෙන් ඒ වෙලාවේදී නිවන් දකින්න වෙලාව. නිවන් දකින්න වෙලාව ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ මේ මේ කළුජී පොකුනේ භාවනා කරලා තියෙන්නේ මිහින්තලේ. ඒකල අනුරාධපුරයට එන්න ඉර නගින්න ඉස්සලා කැලෙන් බහිනවා එළියට. බහගෙන එනකොට ඒ ස්වාමින් වහන්සේ මේ මානසිකාරයෙන්ම යන්නේ. මනසිකාරය යනකොට ස්ත්‍රියාවක් ඇවිල්ලා ඉඟිබිඟි පාගෙන යනවා. හිනාවක් දාගෙන යනවා. ඒක නිකන් මේ මායාකාරී හිනාවක් දාන්න. ඒ ස්වාමීන් වහන්සේ දකින්නේ ඇට ටික විතරයි. දත්තට ටික විතරයි. දකපු ගමන් හොඳටම අට්ටික භාවනා කරපු හාමුදුර කෙනෙක් හිතගෙන ඇවිදින ගමන්ම අට්ටික සංඥාව ගන්නවා. අට්ටික සංඥාව අරගෙන ඉවරලා අට්ටික සංඥාව ගත්තට වර්ණෙත් පිළිකුලත් නෙවෙයි ගන්නෙ ධාතු කොටස ගන්න. පඨවි ගති ගන්නේ. අත්‍යවල තියෙන පටවි සංඥාව අරගන්න. පටවි අරගෙන ඉවල ධාතු මනසිකාට දාගෙන යනකොට භාවනා කරන කියලා මේ අවිජින ගාමම රහත් වෙනවා. රහත් වෙනකොට මේ මිනිස්සු යන ගෑණි එන්නේ මිනිහත් එක්ක රණ්ඩු කරගෙන මිනිහට හොරෙන් පාන්දර පැනලා යනවා. ඒත් එක්ක මිනිස්සු පිටිපස්සෙන් එනවා ගෑණි හොයන්න. එතකොට හාමුදුරු හම්බෙලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පාරේ ගෑණියෙක් ගෙනල්ද කියලා. අනේ ගෑණිද පිළිවෙත මන් දන්නේ දත්තත් ටිකක් නම් ගියයි කියලා කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙලා. hina වෙන ඇට ටික විතරයි දැක්කේ. ඉතින් ඒ සංසි ගිහාට මේක ස්ත්‍රීද රූපද මොකටද ඒ මොනක්වත් දන්නේ නැහැ. ඒ සංසි ගත්ත සංඥාව ඒක ධාතු මනසිකාට දාලා රහත් උනායි කියලා කියනවා බුබ්බ නිමිත්තන් මනසිකරෝ තස්සා දත්තන් ටිකන් දිස්වා ඒකේ දත්තට ටික දැකලා පූර්ව නිමිත්ත අනුව අසුබෙට ගිහිල්ලා අසුබෙන් ධාතු මනසිකාට ගිහිල්ලා රහත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අපේ ඇහැට රූපයක් වැටිලා ඒ රූපේ දැකීම සිදු වෙලා එහෙම තියෙන රාගය ඇතිවෙන්න සම්පූර්ණ සුද්ධ අවස්ථාවක් තියෙනවා වගේම ওই සංසිද්ධිය දැකලා මේ රූපෙට පුළුවන් ඇහැ කොකිත කරවන්න චලනය කරගන්න විතර නමුත් ඒකට රාග ద్వේෂ වශයෙන් අගයන් ආඩම්බරයන් හේතු කිරීම මගේ තේ තියෙන කියලා දැනගත්ත දවසේ ඒක රහත් වීමටත් හේතු වෙනවා. අපි ඒ රූපය අපිට කෙලස් ඇති කරන්න හේතු වෙනවා වගේම කෙලස් නැති කිරීමටත් හේතු වෙන්නේ ඒ රූපේමයි. නිසා මේ රූපයේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා දේවදත්තත් ජීවත් වෙනවා. රූපේ නෑ මූලික වශයෙන් එහෙම අගයක් ආඩම්බරයක් අපි තමයි අගයන් ආඩම්බරයක් දෙන්නේ. මේ දෙන අගයන් ආඩම්බර මත තමයි මේ මූල ධර්මවාදීන් ඇවිල්ලා මේ නිකාය බෙදාගෙන, ಜಾති බෙදාගෙන, ආගම් බෙදාගෙන රණ්ඩු. මුකේ ලෝකේ වස්තු වල එහෙම අපි ඔකුප්පන්න ඕන ගතියක් ඇත්තේ නෑ. අපි විහිං බෙදාගෙන කන කැමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔය මනෝ මනෝවිඥාණයට ගියාට පස්සේ තේරෙනවා පැහැදිලිවම මනෝවිඥාණයට වදින මොනම දෙයක්වත් බාහිරේ නෑ. අපි විහිං ඇති කරගත්ත පරණ ඔය ආශව ධර්මයි අර රූපයක් දැක්කා ඊට පස්සේ රූපේ දැකීමේ ආසාවක් අපිට පහළ වෙනවා. මේක එක සැරයක් දැකලා බෑ දෙසරයක් බලන්න. එතකොට ඇත්තටම ඒ රූපේ ගිහිල්ලා ඉවරයි අපි විහිං ඒකට ප්‍රක්ෂේපණය කරන එක තමයි දකින්නේ. ඒ ප්‍රක්ෂේපණය කරපු එකත් එක දිග ගමනක් අපි යනවා. හැබැයි මනෝලෝකයක 100 100ක් සිද්ධ වෙන්නේ. නමුත් අපි මොනම විදියකින්වත් ඒක පිළිගන්න ලෑස්ති නෑ. ඒක හොඳට පේනවා ඔය මේ භාවනා කරගෙන යනකොට ඒක පාරටම චිත්‍ර රූපම වෙනවා. ඒ චිත්‍ර රූප හොඳට පණ තියෙනවා. හැබැයි චිත්‍ර රූපේ එක චිත්තක්ෂණයකට එන්නේ අපිට පේන විනාඩි ගාණක් වෙනවා. සමහරට සද්ද ඇහෙනවා කර්ණිමිත රූපෙට දිගටම කිව්වා. මොකද මනසෙන් ඇති කරන සංඥාවනේ අපිට ඕන දෙයක් දෙන්න පුළුවන්. ඒ වගේම කයට දෙනවා අපි ඔරුවක ඉඳගෙන රැල්ලක පාවි පාවි ඉන්න වගේ වැටෙනවා. ඒක චිත්තක්ෂණයක වැඩක් වෙන්නේ. ඒ වගේ ඕනේ දෙයක් ඒ සංඥා වලින් ගෙනත් දුන්නාට පස්සේ ඇත්ත උනාට වැඩි එකෙන් පේනවා. ඉතින් ඒක අපි නෑ කියන්න ගියොත් එහෙම බොරු කියන්න ගියොත් එහෙම අපේ හිත සම්පූර්ණ පෙරලි කරනවා මේ දැක්ක දේනේ කතා කරන්නේ. මේ මම අත්දකපු දේනේ කියලා. බොරු නෙවෙයි. නමුත් ඒ තරම් මායාවක සංඥා මායාවක තමයි ජීවත් වෙන්නේ. ඒක හොඳට අහුවෙන තැනකමයි මේකේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඇහැට නම් රූප අරමුණු වෙනවා. මනසට අරමුණු වෙන්නේ මොකද්ද? ධර්ම. ධර්ම කියන්නේ හොඳ නරක දෙකම අපි මෙතෙක් ගෙනාපු ආකල්ප තමයි අපි ඒ මතට මේ ඒ නිසා අපිට දැකපු නැති දෙයක් දැක්කයි කියලා හිතමු. කවදාකවත් දැකපු නැති දැකපුවාම බුදුරජාණන් වහන්සේ ලස්සන වචන කියලා කියන අපි නොදැක්ක දේ කියලා හරි නමක් දානවා. අපි දැකපු නැති දේ, අපි දන්නේ නැති දේ කියලා හරි නමක් දාන නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා මේ ලෝකේ ඕනම වස්තුවක් නමකින් කෙලසිලා තියෙන නමකින් කෙලසිච්ච නැති මොනම දෙයක්වත් ලෝකේ නැහැ. කෙලසිුණයි කියලා කියන්නේ අපි ඒකට පටබැඳි නමක් දෙනවා. ඊට වෙලාව අපි ගමන යන්නේ ඊට පස්සේ පටබැඳි නමක් එක්ක. සිද්ධිය ඒ ඒ ප්‍රകൃතිය සම්පූර්ණයෙන් අපේ ඊට පස්සේ මේ මනුස්සයා වෙන්නේ පේන්නේ බරව තමයි පේන්නේ. දාපු නම තමයි පේන්නේ නිසා බටේට ලෝකේ කියනවා මෙහෙම කතාවක්. අපි දෙන්නෙක් වීදියේදී හම්බ වෙනවා. නිකන් ගමනක් යනකොට හම්බෙච්චහම මම කවදාකවත් කැමති නැතිලු මගේ ප්‍රകൃතිය දකින්නට මම කැමැතිම ධම්මජීව හම්රෝ කියලා කියන්නේ මෙන්න මේ මේ જાති කෙනෙක් කියලා පෙන්වන්න තමයි මම රඟපාන්නේ. මම කවදාකවත් ඇති ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන ඉතින් බොහෝම ගෞරවීය වචන පාවිච්චි කරලා නිකන් රඟපෑමක් කරනවා. එයාට මම මේ පොඩි කෙනෙක් නෙවෙයි කියන්නේ. පුඹලාමයි පෙන්වන්නේ හැම කෙනාගේම හැටි. හැබැයි ඒ මනුස්සයා දන්න ඔය සෝන්සේ පද ගැහුවට ඔය සෝන්සේ කවුද කියලා මන් දන්නවා කියලා කවදාකවත් එයා මගේ මට්ටම බලන්නේ එයා පාත් කරලාමයි බලන්නේ. ඒක තමයි ලෝකක්ෂේ. එන්නෝගේ ප්‍රകൃතියක් තියෙනවා. මම පෙන්වන්න හදන කුඹලා පෙන්වන එක තියෙනවා. එයා මාව දකින්න පුංචි කරලා දකින්න එක තියෙන නිසා මම මයි ළඟ තුන් දෙනෙක් දැම්මා කියලා. ඒ මනුස්සයාගේ ප්‍රകൃතිය තියෙනවා. ඒ මනුස්සයාත් මම පානවා මට මම ওই පොඩි සිමිසි කෙනෙක් නෙවෙයි වාරදි දැක්කට මේ වාහනේ ගැදිච්ච නිසා පයින් යන්නේ නැත්නම් මම පයින් යන කෙනෙක් නෙවෙයි මම මේ වාහනේ මොනවා හරි එකකින් අපි ඉතින් එයා පුඹනවා. අපි දන්නවා උඹලයි තාත්තා ගත්තේදි ගඩ පේක අතෝ මේ කාර් එකක් අරගෙන අපිට පෙන්වන්න කියලා අපි බලන්නේ ඒක. එතකොට එයා ළඟ තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්න මේ හය දෙනෙක් මැවෙනවා කවුරු කාට කතා කරනවද කියලා. කොයි එකා කොයි එකට කතා කරනවද කියන්නේ. සම් කවවම දාකප් පේන්නේ. ඒක විතර බුදුහමතු සාතික කරලා පෙන්නනවා කවදාත් ප්‍රകൃතියට ප්‍රകൃතිය හම්බ වෙන්නේම නැහැ. හම්බ වෙන්නේම මවා පෑන්මයි තියෙන්නේ. ඒ නිසා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන රංගපාන. මුළු ජීවිතේ පුරාම කරන රංගපාන. අපි රංගපාන නැත්තම් තද බල නිින්දේ ඉන්න ටික විතරයි. මේ භාවනා කරනවා කියන්නේ පැවිදි ජීවිතය කියලා කියන්නේ යෝග ජීවිතය කියන්නේ මේ රංගපෑම දැනගෙන පොඩ්ඩක් ඕක පැත්තකට තියලා අපිට වළක්වන්න බෑ මොකද ඒ අර ආපු ආසවනසේ ධර්ම නිසා කොහොමඩක්වත් මුදින් හෝ නරකක් හෝ පෙන්වන්න හදනවා. අපි එකිනෙකාට ජීවස ගන්නවා අපි අනේ මේ රංගපෑමෙන් කමක් නෑ. මේ ප්‍රകൃතියට මේක. ඒක ලේසි නෑ. අපේක්ෂාවෙන් නෑ. ඒක බෑ. ඒක ආසාවෙන් කොහොමඩක්වත් කරන්න බෑ. කැමැත්තෙන් කරන්න බෑ. බොහෝ කාලයක් බොහෝ කාලයක් ඇසුරු කිරීමේ එකිනෙකා කෙරෙහි මේ මොකක්ද කියන්නේ අනේ මගේ වැරද්දක් තියෙනවා නම් ඔබ කියපන් මම ඔබේ වැරද්දක් තියෙනවා නම් කියන්නම් කියන ගිවිසුමින් ගියොත් මිසක්ක ප්‍රകൃතියට එන්නේ නැහැ ඒ තරම්ම අපි මේ විකෘති ලෝකයක ජීවත් වෙන ප්‍රകൃතිය තමයි ටිකක් ප්‍රകൃතිය තමයි ආනාපාන දිගියෙන් බලහිනකොට ආනාපාන නොපෙනෙන වෙලාවක් එන්නේ. ඒකේ සෑහෙන ප්‍රകൃතියක්. මොකද අපිට ඉන්න බෑ. එතකොට අපිට බය හිතෙනවා, අපිට සැක හිතෙනවා. මොකද වෙලා වගේ හිතෙනවා, දාඩිය දානවා, සහලවනවා. හුස්ම ගන්න බැහැ. හුස්ම ගල්ලා අල්ලන්න බැරුව යනවා. ඒ ටිකක් ප්‍රകൃතිය. ආනාපානෙ දැන් පේන්නේ නැහැ. නමුත් එතකොට අපිට ලොකු ප්‍රශ්න නෑ චී කර්මත්තානාචාරවරයෙක් වෙන්නේ කමඨාන උත්තර කරගන්න. මොකද ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ප්‍රകൃතියට ගිහිල්ලා. ඒ කියන්නේ අපි නියම හැබෑ නිවනට ගිහිල්ලා. එතකන් අපි ඉඳලා තියෙන්නේ එක්ක රූපයක සද්දක ගඳක ආකල්ප සම්පත්තිය. අතෙන්දී ආකල්ප පච වෙනවා. ආකල්ප වලට මේ පිහිර ගන්න තැනක් නැතිව. ඉතින් මේක ගෝ පුරුදු කරලා පුරුදු කරලා මේ මොනවත් නැති තැන ඒක තමයි අපේ හැබෑ නිවහන කියලා වරු ගණන්, පැය ගණන් ඉන්න ඕනේ. ඉන්නකොට ඒ තුල පහළ වෙනවා විවේක බුද්ධිය කියලා එකක්. කිසියෙත්ම මෙහෙවන්නේ නැති ආකල්ප රහිත විවේක බුද්ධියක් වෙනවා. ඒක තමයි යම් තරම් අදහන්න පුළුවන් දේ මේ ලෝකේ. ඒ කියන්නේ සියලු දැනුම අතහැරපු දැන තමයි දැනීම ඇති වෙන්නේ. බුද්ධිය ඇති වෙන්නේ. එතකන් අපි කරන්නේ මේකට ඉතිහාසය කියලා, භූගෝලය කියලා, ප්‍රජාචාරය කියලා, භෞතික විද්‍යාව කියලා, රසායන කියලා වක්කරන එකමයි කරන්නේ. කරන්න කරන්න කරන්න අපි අමුතු ජවනිකාවක ඉන්නේ. අවනේ රංගපෑමක ඉන්නේ. ඉතින් ඒකට ගැළපෙන්න මනස අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න තාලවල හැටියට දකින දකින දෙයට මවන රූප වෙනස් කරනවා. ඒ නිසා අපි නිතරම මේ දකින්නේ අර විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මේ නිකායක් තියෙනවා. ඒ කියන මේ හිතින් මවන ලද විඥානයේ මවන ලද විඤ්ඤාතියක් තමයි අපි මේ දකින්නේ. ඇත්තනේ. ඒකටයි අපි මේ හැප්පෙන්නේ. ඒක තමයි හොඳයි කියන්නේ, ඒක නරකයි කියන්නේ. ඒ නිසා අපේ ගමේ ගොඩේ කතාවක් කියනවා. දකුණ දකුණ දේ ගඳයි නම් තොගේ නහය කුණු වෙලා වෙන්න ඇති කියලා. නහය කුණු වෙච්ච එකට මොනව බැලුවත් ගඳයි. ඒ වගේ යමෙකුට පේනවා නම් ලෝකේ නාස්තිකවාදී ඔහුගේ හිත නාස්තිකයි. ඉතින් පේන්නේ නාස්තිකව තමයි. ආස්තිකවාදී සුභවාදී කෙනෙකුට මුළු ලෝකෙම පේන්නේ සුභවාදී. ඒකට හොඳම නිදර්ශනය තමයි පුංචිම කාලේ අපි මේ විල්ලජාව බය මොනවක් හඳුනන නැති පුංචිම කාලේ අපිට ලෝකය හරි සුන්දරයි. ඒ කාලේ අපිට මේ මේ දෙමළ මිනිස්සුයද සිංහලයද ගෑනිද පිරිමිද අම්මද තාත්තට මොකක්වත් නැහැ. හැමදේම අලුත්. දැන් මේ එනකොට එනකොට වයසට යනකොට යනකොට මොකද වෙලා තියෙන්නේ? මොනම දෙයකවත් හොඳක් දකින්න බෑ. හැම දෙයක මොකක් හරි දෝෂයක් දකින්න. ඒ නිසා අපි මේ වයසට යන්න යන්න පිරිහෙනවා වගේ පේනවා. හම්බු කරන්න හම්බු කරන්න මේ එහෙම නැත්නම් අපි ශිල්ප දැනගන්න දැනගන්න එන්න වෙන්න පිරියනවා. මොකද අපිට අර ප්‍රകൃතියට ය아가න්න බැරි තත්ත්වයක් තියෙනවා. නිකම්ම නිකන් ඉන්න තත්ත්වයට යන්න බෑ. ඉතින් භාවනාවේ කරන්න හදන්නේ ඩීලර්නින් process එක. අපි ඉගෙන ගත්ත දේවල් සේරම කරනවා. අපි ළඟ තියෙන හැම හැකියාවම අතහැරලා දාලා නිකන් සුම්ම ඉරි තමයි. නිකන් හිටපන්. ඉන්න තමයි බෑ. එතකොට මනසට කරන්න දෙයක් නෑ. මොකද මනසට තියෙන්නේ පරණ මතක වලින් දැක දැක ඉන්න එක විතරයි. අලුත් මේ කිසිම ඇහැකන දිවනාසයෙන් එනව නතර වෙනවා. එහෙම නැත්නම් ආපෙව්වට අපි ප්‍රක්ෂේපණ කිරිල්ල නතර වෙනවා. නතරුන පස්සේ මනස නිකන් හරියට නඩු නැති උසාවියක ඉන්න විනිශ්චයකාරවරයෙක් වගේ. ලෙඩු නැති ස්පිරිතාලයක ඉන්න එකට වෙදෙක් වගේ. මොනක්වත් ඇයි ඒ නිසා ඒ නඩු කාර්යයට නම්බුකාරකම එන්නේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න. නඩු නැති වෙනකොට ඉවරන්නේ නැහැ. ස්පිරිතාලේ වඩිනාකම දොස්තරට වැඩි වෙන්නේ ලෙඩු වැඩි වෙනවා. ලෙඩු නැති වෙනකොට ප්‍රශ්නයක් නමුත් දොස්තර කැමති නැහැ. ලෙඩු අඩු වෙනවා. නඩුකාරයෙක් කැමති නෑ. නඩු අඩු. ඒගොල්ලෝ කැමති නඩු වැඩි කරන්න. ඒ නිසා අපේ හිත කැමති පුළුවන් තරම් වැඩ ගොඩයි කියා ගන්න. මුද්‍රණ කියන ටික ටික අයින් කළා දාපන්. අයින් කළා දාපුවම ඔයා නැති වුණාට ෂෝක් එකට වැඩියා. ප්‍රകൃතියට අපි එනවා. ඒ නිසා මනසට අරමුණු වෙන්නෙම මනස විශ්ින් ඇති කරන මනෝ විඥාණයෙන් ඇති කරන ප්‍රඥප්තියක්. නෑ ප්‍රඥප්තිය වල කියන විඥාති කියලා කියන්නේ. ප්‍රඥාවෙන් ඇති කරන ප්‍රඥප්ති කියනවා. විඥාණයෙන් ඇති කරන විඥාතිය කියනවා. නමුත් අපි මැරෙන මොහොතේවත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඔය කියන්නේ පට්ටන් නාම වැඩි වෙන්න වැඩි වෙන්න ඉතින් මේ මනුස්සයා රඟපානවා වැඩි. මනෝවිඤ්ඤාති ඒ විඥානයේ විදිහට ඇති කරන විඤ්ඤාති යෝගාවචරයට බොහොම කලින් බලපානවා. කාටත් බලපානවා නමුත් යෝගාවචර ඒකදී අවධානයෙන් ඉන්නකොට ඒවට බය හිතෙනවා. යෝගාවචර හිතෙනවා මේ කෙලස් කියලා වෙන දෙයක් නැහැ. මේ අබ්බැහියට අපි මේ හිතට නටන්න දීලා ඉන්නකොට එක චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස අපෙන් වෙන දේවල් වලට කවුද වග කියන්නේ? කාගේ න්‍යාය පත්‍රයටද අපි මේ දුවන්නේ? මොනවද අපි මේ හම්බ කරන්නේ? ඔක්කොම මේ දැන් බුද්ධ වචනේ ගත්තාම හිරි වැටෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සංස්කාර කියලා කියන්නේ චේතනා. අපි හිතලා කරන හැම දෙයක්ම දුකමයි ඇති වෙන්නේ. ඉතින් නිකමට හිතන්න බෑනේ අපි හලසුම් කරලා කරන කිසිම දෙයකින් අපිට සුගතියක් නැත්තම් සැගතුන් නොකර ඉන්නත් බැරි නම් ඉතින් මොන විදි අපායක්ද අපි මේ හතර වටින් මවාගන්නේ කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක මේ කවුරුත් හොඳටම දන්න දෙයක්. සබ්බේ සංඛාරා අනිච්චා. ඉතින් සංස්කාර කියලා කියන්නේ චේතනාවට. අපි මොනම දෙයකට පින් කරන්න චේතනාවක් කරුවත් දුකයි. පින් කරන චේතනා කරොත් අනිත්‍යයි. ඉතින් ඒක කියනකොට ටිකක් මොකද මොකද වෙන්නේ? උපදේශ. නමුත් විඥානීය මායාවක් ස්වરૂපයෙන් අර පොඩ්ඩට අරන් පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා සත්‍යය. ඔය කියන්නේ ඇසියුම් කරනවා කියලා. Taman එක එක தত্ত্ব ආරෝපණය කරගන්නවා. ඒ தত্ত্ব ආරෝපණය කියන එකෙන් තමයි මුළු අධ්‍යාපන ක්‍රමයේම තියෙන්නේ. අධ්‍යාපන ක්‍රමයේ බොහොම ඉඳලා බෑම සිවිල් සර්වන් කෙනෙක් වෙන්න. ඔතොස්තර කෙනෙක් වෙන්න හොම ඉඳලා බෑ කියලා අපි මහන්සි කරනවා. මේක පුහුණුව. මේක තමයි පුහුණුව. නමුත් මේ මේ භාවනාවේදී කරන්න හදන්නේ ඇත්තටම සීල කියන්නේ தත්වාරෝපණය. සමාධි කියන්නේ தත්වාරෝපණය. ඒ දෙකට නෑ කියන්න බෑ. නමුත් විපස්සනාදී විතරක් සීල කියන්නේ தත්වාරෝපණයක් කියලා කියලා දෙනවා. සීල් රැකලා මාන්නේ වෙන්න ඉඩ තියෙනවා. සීලිය නිසාම මාන්නේ ඉඩ තියෙනවා. සමාධි හරියට මාන්නේ ඉඩ විපස්සනාදී විතරක් මේ தත්වාරෝපණ ගතිය මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා කූණුවට ඇති කරලා දීලා තියෙනවා. ඒක තමයි සරුවත් යන අංශේ මේ ලෝකෙට ඇති කරපු අලුත් නිෂ්පාදනය නැත්නම් දරුවචනස අපිට දීපු දෑවැද්ද. අනික හැම ආගමකම අනිත් දේවල් කියලා කියලා තියෙනවා. යෝගාවචරයේ ප්‍රබල අවස්ථාවකදී එයා තයාර වෙන්නේ විදෙන්ට මොකද නෑ යාට යාට මේ ගුරුවරයා ළඟ ගුරුවරයා තේරුම් අරගන්න ඕනේ යම් කිසි කෙනෙක් පුත්‍රජාන වංශේ කියනවා ඒකත් හරි ලස්සන සූත්‍රයක් තියෙනවා භික්ෂුණියක් ආනන්ද හාමුදුරුව පිළිබඳ සිත පහල කරගන්න පහල කරන ඒකෙන් ලව්සික් කියලා කියන්නේ නැත්තම් මේ මේ ලෙඩ වෙලා අපි කියනවනම් කලු කුමාර දිෂ්ටිය. කලු කුමාර දිෂ්ටි බැදිලා. හැබැයි මෑණිට තියෙන්නේ මෑණිට මේ භික්ෂුණියකට දැන් උණ සහලවල උණ. ඉතින් මේ ළඟ ඉන්න තව මෑණි කෙනෙකුට ගිහිල්ලා කියනවා ආනන්ද ස්වාමීන්ට ගිහිල්ලා කියන්න අසවලාට හොඳටම අමාරුයි. මේ බණ ටිකක් අහන්න නැත්තම් හොඳයි කියලා. ආනන්ද හැමදෝ දන්නවා වැදිලා තියෙන දෘෂ්ටිය හැටි. කලුකුමාර දොස්ති බව දන්නවා. අනිවාර්යයෙන් ළඟට ගිහිල්ලා කියනවා මෑණියන්ට මේ එදා වෙච්චම අපේ වුණා නෙවෙයි. හරිද? ඕනනම් පොත බලන්න ඒ කියනවා මොකද්ද ආහාර සූත්‍රය. මොකද්ද? ලෞසික්. ලව් ලෞසික් කියලා කියන්නේ ලෙඩ මේ ප්‍රේමේ ලව් ලෞසික් කියලා ලෙඩ වෙච්ච මේ මේ ප්‍රේමේ වැඩි වුණාට පස්සේ ඒක නැති වුණොත් කන්නත් බෑ බොන්නත් බෑ මොකක්වත් බෑ. ඈ කාමම් තල කරවන්දි ආඩද කියලා කියන්නේ. කාමම් තල කරවන්දි ආඩද. ඔළුවට කාමී ඔළුවට ගහලා නටනවා. විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඔක පෙත්ත කපලා හැම කෙනාම. ඉතින් එහෙම වයසනේ ඉන්නේ. ඒක හොඳටම දන්නවා. ඉතින් මේ මෑ මේ සිල්මෑනිය සිල්ම් සිල්මෑනි කියලා වචන දැන් මේ පාවිච්චි කරනවා කියන එදා වෙච්ච භික්ෂුණියට දැන්ටත් තියෙන භික්ෂුණිය අද ආනන්දහමතු ළඟට යනකොටම දාන්න. ගිහිලා කියනවා නැගිනියනි මේ කය හැදිලා තියෙන කොටස් හතරකින් රාගය නිසා, මෛතුන සේවනයේ නිසා, ආහාර නිසා, මාන්නේ නිසා. අපේ මේ වර්තමානයේ භවයේ තියෙන්නේ මේ හතරම අපේ ਸਰුවඥාන්සේ කොස්තද ශ්‍රේෂ්ඨද කියනවා නම් උන්වහන්සේ මේ මේ ආහාර නිසා ආහාර නැති කිරීමේ ක්‍රමයක් අල්ලගෙන තියෙනවා. ආහාරයෙන් හැදලා තියෙන කය ආහාරයෙන් හැදලා තියෙන බව දැනගෙන ආහාරය නිසාම ආහාරය කැපීමේ ක්‍රමයක් ਸਰුවත් යන අපිට කියලා දෙනවා. රාගය නිසා නැත්නම් ආශාව නිසා ආශාව කපන ක්‍රමය සර්වඥ අපිට කියලා දෙනවා. මාන්නේ නිසා මාන්නේ කපන ක්‍රමයක් කියලා තමයි මෛතුනේ නිසා මෛතුනේ නම් කපන්න බෑ ඒක නම් අත තිබ්බොත් ගමන සම්පූර්ණයෙන්ම ඉවරයි පාලම කඩලා දැමනවා කියන්නේ. මෛතුනේ සේවනයේට ගියොත් නම් ඊට පස්සේ ඒකෙන් ඒක නැති කරන්න බෑ. දැන් අපේ තන්ත්‍රය කියලා කියන්නේ ඒකෙන් ඒක නැති කරන්න පුළුවන් කියන ක්‍රමේ හරුවත් නැසෙ ඒකට අත තියන්නවත් දෙන්නේ. කියනකොට මෑනියන් ඒ භික්ෂුණියට තේරෙනවා ආනන්ද හැමදෝ පොයින්ට් එක දැනගෙන ඉන්නේ කියලා. පසවිලි ලැජ්ජාවක් ඇති වෙනවා. ඒකට උණ බයින. උණ බැසට පස්සේ වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න මත්තු මත්තේ මම හැකික්මනවා කියලා. ආනන්ද හැමදෝ කියනවා ඔබට ඇත්තට තියෙන කිසි ලෙඩක් මේ මනස රාගයෙන්මත් වෙලා තියෙන්නේ. ওই රාගේ රාගයෙන්ම නැති කරන්න පුළුවන් නැත. ඔකම ආහාරයක් ගන්න නිවන් දකින්න පුළුවන් කියලා. අන්න ඒකෙදී ආනන්ද හැමදෝ කියලා දෙනවා මේ ශරීරය හැදෙන්න ආහාරයක් හේතු වෙනවා ආහාරයෙන් ආහාරය නැති කරන්නේ කොහොමද කියලා. අපි වළඳන වළඳන පිටක් පාසා ඒක ප්‍රතිවේක්ෂා කරනවා. නිවදවායන මදායන මණ්ඩනායන විභූෂණා යාව දේව හිමස්ස කායස්ස තිතියා යාවනාය විවිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය කියලා සරුවත්‍යංශ දේශනා කරලා තියෙනවා. මේ රට්ටු දෙන වත්පින්ඩයක් වඩනකොට ඒ පිට පිටක් ගානේ ප්‍රතිවේක්ෂා කරන්නේ. මම මේ කන්නේ ජවයේ පිණිස නෙවෙයි මේ ශරීරේ වර්ධනය ගැනීම පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි මොනවා කියන්නේ Brahmacharya අනුග්‍රහය පිණිසයි ඇති බඩගින්න නැති කරන්නයි කැපත රෝගයක් ඇති කරගන්න නෙවෙයි කියලා මෙන්න මේ විදිහට ආහාර ගන්නවා නම් ආහාර පිළිබඳ තියෙන තෘෂ්ණාව ප්‍රයෝජනේ සලකලා විතරයි ගන්න. ඒ හැට යන්නේ නැහැ. ඒ නිසා ආහාරයෙන් ආහාරේ කපන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ මහත්තයා කියන විදිහට ආසාවෙන් ආසාව මැඩලා නැහැ. දැන් ගුරුවරයා කියලා දෙතෙන් දැන් ඔබ සෝවාන්. උඹ පළවෙනි ධානය අනම්මනම් කියලා දුන්නාට පස්සේ අඳිනවනේ. දැන් තියෙන ඒකනේ ප්‍රශ්නේ. ඒකෙදි බුදුදහමසේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් මේ ස්පෘහා ස්පෘහා කියලා කියන්නේ ආසාව. ආසාවක් ඇති වෙනවා නම් මේ ලෝකේ ඉන්නා තාක් 99%ක්ම ආසාවෙන් වැඩි කරන જાතියක් ඉන්නේ ලෝකේ ආසාව වැඩි කරන. නමුත් සරුවත්යන් වහන්සේ මේ ලෝකේ ආසාව අඩු කිරීමේ ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අඩු කරපු රහතන් වහන්සේලා ඉන්නවා. මං රහත්ත්වෙක් වෙන්න ආසාවක් ඇති කරගන්නවා කියලා ආසාවක් ඇති කරගන්නවා. රහතන් වහන්සේනමක් වෙන්න ආසාවක් ඇති කරගන්නවා කියලා. එතකොට ලෝකයේ ආසාවල් තියෙන කාම ආසාවට මේ ඇත්ත රහත් වීමේ ආසාවක් ඇති කරන මම මෙච්චර කුලවන්තේ මට මෙච්චර දැනුම තියෙනවා මට මේ ශක්තිය තියෙනවා කියලා ඒ තමන්ගේ හැම හැකියාවක්ම යොදලා රහත් වීමේ ආසාව ඉස්සරට ගත්තොත් ආසාවෙන් ආසාව කපනවා කියන්නේ ඕක තමයි කියලා කියලා. අර උපලවන්න මිනින් වහන්සේ අගට සල්ලාලෙක් ඇවිල්ලා ඇසට ආදරය කළා. එයා නොයෙකුත් වදන් කියනකොට උපලවන්න මිනින් වහන්සේ කිව්වනේ ඔබ කෙටි වර්ණා කළත් මම බුද්ධ දියණියක් ඒ වර්ණාවට නෑ ඔබට අවශ්‍ය මගේ මොන දෙයටද ඔබ තරම් ආසා කරන්නේ ඇස කිව්වහම ඒක ගහවලා දුන්නාම තැන්දී මේ තර්මයා සංසිඳුණා බුදු පියාණන් වහන්සේ ළඟට ගවන්නා දේවපුරගෙන යනකොට බුදුන් වහන්සේ දැක්කා බුද්ධ දියණිය කළ තියෙන පරිත්‍යාගය. එතන උන්වහන්සේ ඇසක් ඇයට වෙනවා. ඒකත් ඔය වහන්සේ දැන් කියනවා. ඒ වගේ තමන්ගේ හැකියාවල් හේරම ආසාවක් ඇති කරගන්නවා ආසාව නැති කිරීම. තර්කයට අහු වෙනවා මේ කියන කතාව ෂෝක් එකට අහු වෙනවා ඒක පුත්‍රජානකේ පොයින්ට් එකක් විදිහට දෙනවා ඒකට මාන්නය අද කරන කියලා කියනවා මාන්නයක් ඇති කරගන්නවා මේ ලෝකේ 199%ක්ම ඉන්නේ මේ තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න. ඒ නිසා මේ මිනිස්සු කිසිම විල්ලක් නැතුව අම්මා පුතා ඉදිරියට මැවි පෙන්න කමාවා පාන වෙලාවක් වෙනවා. පුතා අම්මා ඉදිරියට මවා පාන ලෝකයක් තියෙනවා. ගුරුවරයා දරුවා ශිෂ්‍යයා ඉදිරියට ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරියට කොළඹට ගියාට පස්සේ විකාරයක් අද ගනිල්ල කියලා කියනවා. බුදුමාකාර මවාපෑම් කරන්නේ මේ ශිෂ්‍යොන්ට ගුරුවරුන්ගේ තත්ත්වය දිහා බලනකොට. එම දොස්තරලා ලෙඩු ඉදිරියට ලෙඩු දොස්තරලා ඉදිරියට මෙන්න මේ මම ආපාන ලෝකේ තමාණ ඇති කරන්නේ මම නිහතමානී වීමට කියලා මාන්නයක් ඇති කරනවා. මම සියල්ලන් අතර නිහතමානී වෙමි කියලා. ඒකත් මාන්නයක්. ඒක තමයි මාන්නේ මාන්නේ කපල ගන්න. නමුත් මයිතුන හේවනේ විතරක් ඔය වැඩේ කරන්න බෑ කියලා හතරෙන් තුනක් කපල දානවා. ඒකෙදි පෙන්නන ඔන්න ඔය විදිහට යම් කිසි කෙනෙකුට ඔබ මේ යන ගමනේ මෙන්න මෙතන ඉන්නේ කියලා සාධාරණව පෙන්නිල්ලෙන් එයාට ධෛර්යයක් එනවා. ඒ කියන්නේ කෙලස් කපන පාරෙන් බහිරයක් එනවනේ ඒ ගුරුවරයාගේ දක්ෂකම. නමුත් නැති එකක් දීලා ඒ පුද්ගලයා නිකන් විරූපයන් මේ විලෝපනයක් කරලා තියෙනවනේ ඒකට මම හිතනවා ප්‍රධාන වශයෙන් ගුරුවරයා වගේ කියනවා. ඒ ඒ ශිෂ්‍යයාට වැඩිය ගුරුවරයා වගේ කියනවා. හරි අමාරුයි ඒක ගොඩ ගන්නත් අමාරුයි. මොකද හේතුව ඒක මේ අදිමානයට වැටෙන්නේ කිසි කෙනෙක් කැමති නැහැ එහෙම කෙනෙක් කාමාන්ට ලක් වෙන්න හරි අමාරුයි. ඒක ඒකෙදි කියනවා අපේ ලොකු සාංශ ඉන්න කාලේ මේ අපේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් මතුවෙනකොට සංඥා චිත්ත දික්ටි වශයෙන් තමයි ඇති වෙන්නේ ඉස්සල්ලාම අපිට සංඥාවක් ඇති වෙනවා දැන් මම හිතුව මම සෝවාන් කියලා හිතාන ඉන්නවනම් ඉස්සල්ලාම මට විකෘති හෝ සංඥාවක් ඇති වෙනවා මෙහෙම එකක් ඇති එහෙම නැත්නම් කවුරු කවුරුහරි මට ඉම්පෝස් කරනවා මවනවා ඊට පස්සේ ඒක චිත්ත මට්ටමට මම නිතරම කල්පනා කරන්න පටන් ගන්නවා වෙන්න පුළුවන් චිත්ත මට්ටමට යනවා කියලා කියන්නේ සංඥා මට්ටමට වැඩිය මේරිච්ච මට්ටමක් ඉතින් දීපුත් කියලා හැසිරෙන්නේ කතා කරන්නේ රඟපාන්නේ හේරම දැන් අර ඒ ස්වරූපෙට. ඊට පස්සේ ඒක දෘෂ්ටියක් බාටපත් වෙනවා. දෘෂ්ටි මට්ටමට ගියොත් බුදුන්වවත් ගලවන්න බෑ කියලා. චිත්ත මට්ටමේදී ඕන කෙනෙකුට ටිකක් උදව් කරත්. ඒ සංඥා මට්ටමේදී Tamanට උනත් උදව් කරගත්තා. ඒ නිසා මේකට ඝන බහල වුණොත් ගලව ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක ඈ ඒ තුන මම විපල්ලාස නෙමෙයි විපල්ලාස තුනකුත් උතන තියෙනවා සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ධිට්ඨි විපල්ලාස කියලා ධිට්ඨි විපල්ලාස මට්ටමට ගියා නම් බුදු කෙනෙකුට ගලවන්න බෑ ඒ නිසා ඒ හැම එකකම මේ කාමයේ රාගය විතරක් නෙමෙයි මේ සෑම දෙයකම කොක්කක් තියෙනවා. පාශයක් තියෙනවා. ඒ පාශයම ඥානයෙන් අනිපතරව ගත්තට පස්සේ මේ භාවනා ගමනේ ඉදිරි ගමනකුත් තියෙනවා. මේ ඥානෙට අල්ල ගන්න ඕනේ. අල්ල ගන්නවා මේ වගේ ධර්ම සාකච්ඡාවලදී මතු කරලා මේ අනුන්ගේ දේවල් කතා කරන්නේ තමන්ගේ එක. මයිලකට මෙහෙම තියෙනවද? කියනවනේ හෙලිකිරීමෙන් තමයි කොක්කද ගෑවේ. ඒක තමයි මේ මේ ඒ සංයෝජන දිගාරිනොයි කියලා කියන්නේ. සංයෝජන කියන්නේ shackles. එහෙම නැත්නම් මේ මේ කොකු. ඒ කොක දිගාරියට පස්සේ ආයි. ඔක දිගාරියට පස්සේ ආයි මොකක්වත් ඇමිනෙන්නේ නැහැ ඒ සංයෝජන ධර්ම දිගාරීම තමයි අපි ඔය සක්කාය දිට්ඨි කියන සංයෝජන ඒව දිගහැරලා දාන්නේ. දිගාරියට පස්සේ ඒකේ ඇමිනෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා අපි නිතරම අර වීදුරු එකක් වගේ විනිවිද පේන ගතියක් ඇති කරලා දෙන්න ඕනේ. අනිකට ආරාධනා කරලා මයි ළඟ මෙහෙම තණ්හාවක් පේන්න තියෙනවනම්, දෘෂ්ටියක් පේන්න තියෙනවනම්, මාන්නයක් පේන්න තියෙනවනම් මට කරන්න තියෙන ලොකුම ලොකු ගෞරවය තමයි මට හිතරි දෙන්න නැති විදිහට ඕක මට පෙන්වලා දීපන්. බුදුහාමරණ විතරයි ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍යාට තමයි කරන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චරක් පහවා දෙන්න ඕනද කියලා, කොච්චර විවෘත වෙන්න ඕනද කියලා, කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා ඒක නිසා සර්වඥාන්සේ රාහුල පුංචි හාමුදුරන් කිව්වේ වැලි දොල් දක්කුඩ දාලා හැමදාම මේ වැලියට ගානේ උපදේශ බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් හරි අමාරුයි. අන්තිම අමාරු දේ තමයි අපි කොච්චර අනේ මගේ තියෙන වැරද්දක් කියලා කිව්වට හරියට පෙන්ලා දෙන්න ගිය ගමන් හරියටම කේන්තියක්. ඔය ඔය උහුරතල් මොකක්වත් නැහැ. තාය මොකුත් නැහැ. ඊට පස්සේ මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු කියනවා. ඔය ගුරුකෝල කරන නැත්නම් මොකුත් නැහැ. නිසා ඒක පෙන්නන වෙලාවේදී නියම සරුවඥතා ඥානයක් තියෙනෝනේ මේ පුද්ගලයාට රිදෙන්නේ නැතුව හේතු ගන්න. ඒක ලේසි නෑ. අර සතිය තියෙනවා නම් ඒක ටිකක් තව ලේසි. මේ පුද්ගලයා මේක දකිනවා. ඒකට අපිට තියෙන්නේ සාති මේ යෝජනා විස්තර කරන එක විතරයි. මොකද යෝජනාවක් දාලා විස්තර කරලා දෙනවා කියන එක හරියමයි. අද අද මම හිතනවා මේ අමාරුම කොටසට වැටලා තියෙන සංඝයා වහන්සේලාට කියලා. ගිහින් මොනවාරි කියලා බැනලා හදන්න පුළුවන්. තරහ යනවා බයින වෙලාවල් තියෙනවා මට බයින වෙලාවල් තියෙනවා. මම ටික කාලයකට කමන්නේ ධම්මජීව හඳුනන පිසුනේ කියලා කොහොම හරි අනුකම්ප කරනවා. හංගියා වන්දනා තියෙන මොනක්වත් කරන්නේ. ඒ තරම්ම දික්ටි මට්ටමට ගිහිල්ලා. හොඳම වැඩේ තමයි බේරිලා පැත්ත කරලා නිකන්. මට පේන්න බැරි જાතියක් නෑ සංඝයා විතර පැවිදි වෙන්න ඉස්සෙල්ලා. මම දැන් මොකද මට වෙන සනීප කරන්න බැරි ලෙඩු જાතියක් කියලා මට පේනවා. මම මේ බුදුහාමුදුරුවෝ සමා වෙන්න ඕනේ මම මේ බුද්ධ පුත්‍රයෙක් වශයෙන් මෙහෙම කියනවාට ඒ කියන්නේ එදා ඉඳලා මම දැක්කේ මේ ජනතාවට විහිළු සපයන්න මේකයි අපි සංඝයා දෙන්න ඕනේ ආදර්ශය නම් අපි අතින් වැරදි තියෙනවා අපි අතේ වැරද්දක් තියෙනවා කියන්න කියන අපි අපි යටහත් පහත් කරමුනේ ඊට කැත්ත පොල්ල අතට යන අනුන් හදන්න ගිය තැනට ගියාට පස්සේ සමීප කරන්න බැරි ලේද හේතු වෙන්නේ අහේතුව තමයි අහේතුව තමයි තනි හේතුව මට පේන්න තියෙන්නේ ඒ භාවනා කිරිලක් ඕනේ මේ අනුන්ගේ දේවල්ට ඇඟිලි ගන්න තුව පැත්ත කරලා ඉන්නවනම් කරගන්න කෙනෙක් කරගන්න ඒකයි ඒ තරමටම අමාරුයි. ඒකට හුඟක් වෙන්නේ අර මේ put on a pedestal කියලා ඉංග්‍රීසියෙන් හැම විටම සමාජීය ඊළ තැනක දාලා තමයි සංඝයා වහන්සේලාට එක සම්බන්ධ වෙන්නේ. එතකොට ඉතින් අර ඔව් එතකොට ඩිස්ටන්ස් එක ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිකම්ම ආරෝපණය වෙනවා මම මෙහෙම ඒක ඉතින් සායික මේ මේ මනෝවිද්‍යාත්මක හැටියට බලනකොට තේරෙනවා. පව් කියලා හිතන කියන්නේ. සෝරි කියලා තමයි කියන්නේ. ඉතින් ඊගාවට භයානක පිරිස යෝගාවචරය. සංඥා වංශලා ගියාට පස්සේ ඊගාව තමයි යෝගාචර පිරිස අපි නම් විපස්සනා කරන්න අපි කඳුකට දවස් 10ක් ඉඳලා ආවේ කියලා කියන්න පටන් ගත්තා. එනහරි. ඊට පස්සේ ඕගොල්ලන්ට පේස හනිප කරගන්න බැරි තැනකට පස්සේ පරිසම් වෙන්න. හැම වෙලාවෙම ජීව හාමුදුරුවන්ගේ ගෝලියෝ. ඔව් නාදුම මේ සාන්තරංගේ ධම්මජීව කියන නමත් මාරු කරන්න ඕනේ. මොකද ගිය පාර ඇවිල්ලා මේ මෙල්බන් කට්ටිය ගිහලා ගියාට පස්සේ ඒ සාන්ති කියලා තන ඔක්කොමලා අනාගාමී වෙලා ඉන්නේ කිව්වා. මොකද ඔක්කොමලා හයියෙන් කතා කරනවා මේ අපි අනික් කට්ටිය වගේ නෙවෙයි අපේ කට්ටියට මේ සාමාන්‍ය පින්කම් කරන කට්ටිය අපිව සාමාන්‍ය දාන පින්කම් කරන්නේ අපි මේ අපි සීලේ කිව්වත් නෑ අපි සමාධියේ කිව්වත් විපස්සනාමයි කරන්න කිව්වට පස්සේ පුදුමාකාර අංගෙන්න පටන් අරගන්නවා. ඒක අර මට මන්දම මට හරි දේ හරි ගිල්ල අවුරුදු 8ක්ම මං හිටියේ ගිහියොත් එක නිල්ලඹේ. ඒ කට්ටිය නිතරම මේකට විහිළු කරනවා. නිකන් ගංගානංගන්ගේ වැලියටයක් වෙන්න උත්සාහ කරපන් එච්චරයි. කවදාක මණිකක් වෙන්න යන්න එපා. මණිකක් වුණොත් ඔබ උසන්න ගිහලා කපලා යනලා ගාලා කුණු වෙච්ච ගෑණිගේ බෙල්ලෙන්න. නිකන් වැලියටයක් ගත්තම කිසි කරදර නැතුව ගෙලිය Tamanට ඕන විදිහට ඉන්න. ඇත්තේ හැම නිතරම බලන්න අන්නැසියුමින් මොකක්වත් වෙන්න බෑ නිකම්ම නිකන් වැලි යටයක් වෙන්න මහමුදේ වැලි වතුර වතුර කඳුලක් වෙන්න මේ කැලේ ගහක් වෙන්න කිසි කෙනෙක්ගේ බැල්මක් නෑ ওই පත්‍රය ඒ ආට් එකේ ඒ මම දන්නේ මට ඒක අවුරුදු 8ක් 10ක් ඒ හිටපු ඒ ගිහියෝ නිතරම එකතු වෙච්චාම කතා කරන්නේ එච්චරයි සංඝයා වහන්සේලාත් එනවා තම්බේකට සලකන්නේ නැහැ සංඝයා. නිකන් සාමාන්‍ය අපි කයි බාරුවක් ගහන එක විතරයි කරන්නේ. ඉතින් ඒක මට අහන්න නිතර තංගුණත් මට මට දැන් තියෙන චෝදනාවෙන් මම හරි වාන්නක් කරයි. මෑත කියලා හරියට චෝදනා එන්න පටන් අරගත්තා මම මාන්නක් කරයි කියලා. ඉතින් මට දෙපැත්තෙන් හිනා යකෝත් උට මොකද මේ වෙලා තියෙන්නේ. ගියේ මේකට මේ සියලු මාන්නක්කාරකම් අතහැරලා නිකන් මේ නිකම්ම නිකන් මිනිහෙක් වෙන්න නම් කවුරු හරි වඳින්න පුතන්න පටන් ගත්තා නම් ඉවර තමයි. ඉතින් ඒ මනස කොට ගන්න බෑ. අපි නිතරම දැනගන්න ඕනේ මේ සාමාන්‍යනේ කෙලෙස් සහිත මිනිස්සු. ඒකට බannකොට ගංගානංගගේ වැලියට දෙකක යම්ඩානන් ඒ කිව්වා වැලි තලාව කොච්චරක් ඇද්ද? ඒක වැලි තලාව කොච්චර වැලියට ඇද්ද? ඒක වැලියටත් ළඟ තියෙන වැලියටත් එක්ක කිසි වෙනසක් නැහැ. සමානකමකුත් නැහැ. මේ ගංගානංගගේ වැලියට බල්ලෙක් ගියොත් ඒකට මුත්‍රා කරනවා කිව්වා ඒ වැලි ගැටේ තියෙන නම්බුවක්වත් තව නම්බුවක්වත් නැහැ. ඒක අරන් ගිහලා හොදලා ගිහලා ගොඩනැගිල්ලක බදාමි කරගත්තයි කියලා කිසි ගාණක් නැහැ. අන්න ඒ වගේ වෙන්න පුළුවන් නම් විපස්සනායේදී නිතරම කියනවා අන්නේසීමි. කවදාකවත් එපා අපි යුනිවර්සිටි ගමන අඳිනවයි කියලා. ගොනාට අඳිනවයි කියලා කියන්නේ. අඳින්න එපා. ප්‍රകൃති වෙන්න බලපම් පුළුවන් තරම් මේ manussකම අපි මේ ඒකට ඒකට ප්‍රශ්නයක් නැහැ මොකද ඒකට givisගෙන නැහැ විපස්සනා කරන්නේ. ඒගොල්ලෝ විපස්සනා කරන්න givisගෙන නැහැ. අපි givisගෙන තියෙන අපි ඒක නිසා අපි මේ හෙළුවෙන් ඉන්නේ. අපි ඇඳුන් නැතුව ඉන්නේ මොකද අපි කියලා තියෙන අපි විපස්සනා කරනවා කියලා ඊට පස්සේ අපිට බෑ කිසිසේත්ම මෙයාට වැඩිය මට හොඳට විපස්සනාව තියෙනවා. මෙයාට වැඩිය අඩුයි. මම නැත්තම් විපස්සනා කරනවා. අනික ඔයගොල්ලෝ කරන්නේ ඒක නිසා කවම කවදාකවත් බෞද්ධයෙකුට අන්‍යාගමයකට බනින්න පුළුවන් කමක් නැහැ. අන්‍යාගම ඕන කෙනෙකුට දාහන් බනින්න පුළුවන්. අපිට නෑ අයිතිවාසිකම් පිළිවන් සන්න මොකද අපි තියෙන්නේ අපේ තියෙන හැකියාවන් නම්බුකාරකම් අතහැරලා දෙන්නේ ඕනේ. unassuming. එහෙම නැත්තම් මේ choicelessness මොනම දෙයක්වත් තේරිලක් නැහැ. එන දෙයට මුණ දෙන්න හැදීගෙන ඉන්නවනම් මම හිතන මට කිට්ටුවෙම පේන්නේ බාලදක්ෂ ව්‍යාපාරය තමයි. බාලදක්ෂ ව්‍යාපාරයේදී බේතන් බව සාමිවරය කිව්වේ ඇති දේෙන් ඒ වෙලාව වැඩ ගන්න. ඒක එතෙන් තියලා ඵලයක්. පුදුජනන්සෙත් අපිට උගන්වන්නේ ඉතරයි. මේ ඉම්ප්‍රොවයිසේෂන් නැත්නම් ඉම්ප්‍රොම්ප්ට් කියන දේෙන් එතන වැඩ ගත්තා. ඒක එතෙන් තිබ්බ ගියා. ඒකත් එක මම අඳුරගන්නෙත් නෑ. මම මේක එක අඳුරගන්නෙත් නෑ. උන්වහන්සේගෙන් දැනගත්තේ පාඩම් ආකියක් තියෙනවා. ඒ නිහතමානීත්වය. මම දන්නවා මේ කයිවාරු ගැහුවට මම නියතමානීද කියන්න මම දන්නේ නැහැ. මෙහෙම අපිට තේරෙන්නේ එහෙමයි. අපිට තේරෙන්නේ එහෙමයි. නෑ ධර්මයේ උගත් කෙනෙක් දැන් ඔබ වහන්සේම කිව්වා සමහරු මේ උඩින් යා වෙන්නේ නැහැ. උඩින් තමයි කිසිම කටයුතු කරන්නේ. උඩින් යන කීයද? කියන්නේ මොකක් හරි ණයක් අරගෙන ඇති එකයි. ඊයේ අපිට පොඩ්ඩක් නැවතුණා ඒක තමයි. ඒ ගිරි පාරමිතාවෙන් කතා කරලා ඒක පොඩ්ඩක් ඩයිරෙක්ට් ඉස්ලාමයේ වුණා. ඒ නිසා ඒක ප්‍රශ්න වලට ගම මොකක් හරි කියලා නේද? කියන කලින් මේ මෙන්තෝ ගැන ගොස් ඉපොඩ් සිනමා ශාලාවේදී ඒ වගේ ආසන්නය ගැන අත්දැකීම් දෙයක් තමයි මේ කියන්නේ ඉන්ද්‍රියන් පහම වැඩ කරනවා ඉතින් අපි ඒක දන්නේ නැහැ නමුත් අපි දන්නේ ලොකු අත්දැකීමක් එකක් තමයි මගුන්ගේ. ඔව්. මගුන්ගේ එකක් වෙනස් වෙන්නේ සාමාන්‍ය ඉන්ද්‍රියන් පහම තුනෙන් එකක් ඉන්නවට තමයි ලැබුණේ. දීම. ඒ ඒක හරියට පිළිවෙල නැත්තම් ඉතින් බැලුවරින්. ඊළඟ එක තමයි ලිංගිකත්වය. ඔව්. ලිංගිකත්වයේදී දෙන්නේ මිනිස්සු දැන් නැති වුණාට ඉන්ද්‍රයන් පහ කෙටි කාලයක් ඇතුළත ඉක්මනට ඉක්මනට පිළිගන්න නිසා අර දැනගන්නවා ලොකු රසයක් එන විශාල දෙයක් විදියට. හරියට ස්වනසේ මම මේ සම්බන්ධයෙන් අහන්නේ ගියේ යුද්ධ මහා ප්‍රේත මේ මොකක්ද ඒ අය කියලා මාසේ මුන්නේ ආහාරයෙන් ඉන්නේ නමුත් මට තියෙන සමහරවල් ඊට වැඩි වෙනස් අත්දැකීමක් ලැබේ කියන්නේ ශ්‍රද්ධාව හරහා පීඩියට එන අර අපි කිව්වේ ඒක බදාවි කියන්නේ කියන්නේ මේක වෙනවා කියන්නේ ගංගල් ගෲප් වගේ එතකොට සමහර වෙලාවට දැන් මගේ සුවේ වීර්යය අඩු වෙලා කියන වෙලාවක මම දැකලා තියෙන අත්දැකීම් ආ දැන් වාසිකදී මම කතා කරලා මම කවුරුද කියලා ඒක කිව්වා ඔය දේශන අහපුවාම මේ සාමාන්‍ය විතරක් මගේ අතේ තියෙන පොතේ මේ දැන් කියවේ මම ඒක. ඉතින් ඒ වගේ කියපුවාම මම ලොකු වීර්යයක් එනවා. දැන් එතකොට ඒක එන්නේ ඇඟේ නෙමෙයි ස්වාමීන් ඒක හිතට දැනෙන්නේ. ඒකට ඒක එන්නේ ශ්‍රද්ධාව හරහා ඒක පිළිගන්න. ඒකට එකක් එකට සම්බන්ධ නෑ නේද? නෑ ඒක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් කායික වීර්යය චෛතසික වීර්යය කියලා දෙකක් තියෙනවා. ඔව් ඒ දෙක එකිනෙකට සම්බන්ධකමුත් තියෙනවා. කියන්නේ කායික වීර්ය හොඳට තියෙන කෙනාට තමයි චෛසික වීර්ය හැබැයි සම්‍යද්දෘෂ්ටිය සහිත නම් චෛසික වීර්යට යනවා. කායික වීර්ය වැඩි වෙලා සම්‍යද්දෘෂ්ටිය නැත්තම් ඒක වීර්ය Tamanට හානි කරපැත්තට ධර්මයට අහිත කරපැත්තට යන්න පුළුවන්. දැන් ප්‍රභාකරන්ට වෙලා තියෙන්නේ හොඳට වීර්ය තියෙනවා. නමුත් ඒක මුත්‍ය දෘෂ්ටියට ගියාට පස්සේ ඒක ඉතින් බුද්ධඝමට හෝ Tamanට අහිමි කරයි. නමුත් සම්‍යක් පැත්තට දැම්මට පස්සේ කායික වීර්ය තමයි ආසන්න වශයෙන් බලපාන්නේ චෛසික වීර්ය ඇති කරන්නේ. මොන් චෛසික වීර්ය ගැන කතා කරනකොට වීර්ය සම්බොජ්ජංගය ගැන සර්වචනසේ සඳහන් කරනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මොනවාද මේ උද්දච්ච කුක්කුච්ච හිතේ වික්ෂිප්ත తত্ত্বය නෑ කුසීතකම කුසීතකම පහළ වෙනවා කුසීතකම පහළ වෙච්චාම මේ පිළිබඳ අයෝනිසමනස්කාරයෙන් වැඩ කරන්න පටන් අරගත්තොත් කායික වීර්ය තිබ්බත් චෛසික වීර්ය කායික වීර්ය දෙකම කඩාන වැටීමක් සිදු වෙනවා නමුත් මේ උද්ද මේ කුසීතකම කෝසජ්ජය කියලා කියනවා බුබ්බඩකම කම්මැලිකම කියන එක ධර්මතාවයක්. ඒක මේ මේ අයින් කරන්න තියෙන නරක නෙවෙයි. ඒක එනකොට මේ මුල මේ මැද මේ යගේ කියලා දැනගන්නවා නම් ඒ තුලින්මත් වීරියක් ගන්න පුළුවන්. ඒ ධර්මතාවය අවබෝධ කිරීමෙන් වීරියක් ගන්න පුළුවන්. ඒක මතුමැත්තේ වීර්ය 100ක් නැති කිරීමට හේතු වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි දැන් ඉස්සල දවසේ බහුසුත භාවය ගැන කතා කරනකොට කියලා දුන්නා චෛතසික වීර්ය කායික වීර්ය කියන දෙක වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තියකුත් අපි ළඟ තියෙනවා. දෙකේ සමානකම් දැකීමේ හැකියාවකුත් තියෙනවා. يعني දෙක එකිනෙකට සම්බන්ධ බව දැනගන්නත් ඕනේ වෙනස් කරලා දැනගන්නත් ඕනේ. ඒක කායික වීර්ය කියන එක මේ එනර්ජි කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ශක්තිය. අපිට කියන්නේ කාය බල ශක්තිය. ඒක හොඳට තියෙන කෙනාට අපි කියනවා කායික වීර්යය තියෙනවා. නමුත් ඒක තිබුණට ඒක මොබිලයිස් වෙලා නැත්තම් ඒක මේ වෝම් අප් වෙලා නැත්තම් එහෙනම් ඒක චෛසික වීර්යයක් බාටපත් වෙන්නේ. කායික වීර්ය මොකද ඒකට මේ සිංහල වචනේ මොබිලයිසේෂන්. එහෙම නැත්තම් මේ වෝමින් අප් ඒක ක්‍රියාවත් වෙලා ක්‍රියාත්මක වෙලා. අනික සෝමදාස දුර්වල කායික තත්ත්වයක් තියෙද්දී නෑ සමහර විටක එනවා. සමහරලාට එනවා හොඳට පුහුණු කරලා පුහුණු කරලා තියෙන එකකට කායික වශයෙන් දුර්වල වුණාට හොඳ ශක්තිමත් කෙනෙකුට වැඩි වැඩ කිරීමේ මේ දෘෂ්ටි හරියන්නේ ඉඳී තියෙනවා. එහෙම ගැතියොත් තිබුණාට සමහර වෙලාවට ඒක ඒක ඇත්තටම විශේෂ අවස්ථාවල්. නැත්තම් මේ කායික වීර්යය තමයි චෛතසික වීර්යයට බලපාන්නේ. ඒ නිසා කායික වීර්යය තියෙනවා අක්‍රීය අවස්ථාව සහ සක්‍රීය අවස්ථාව. සක්‍රීය කියන්නේ වෝම් අප් වෙලා තියෙන හොඳට මොබිලයිස්. දැන් අපේ දැන් තියෙන හමුදාව මොබිලයිස් කරලා තියෙනවා. ඒ කටියට බලය දීලා තියෙනවා අවලා ගෝඩාවත් ෆයර් කරන්න පුළුවන්. නමුත් යුද්ධයක් නැත්තම් මොබිලයිස් නැහැ. බැරක් වල ඉන්නේ ඇමිනිෂන් දෙන්නේ නැහැ. ඒ වගේ කායික ශක්තිය තිබුණට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක චෛතසික වීර්යයක් බවට පත් වෙන තරම් උනන්දු වෙලා නැහැ. ඒ නිසා කායික වීර්යය තිබුණාට ඒක සක්මණෙන් වගේ මෙනෙහි කිරීම වගේ මේ දැවෙන තත්ත්වයටපත් උන නැත්නම් චෛතසික වීර්යයක් බවට පත් වෙන්නේ. නමුත් සමහරලාට මේ මූඩ් එකේම ඉන්නවනම් කායික වීර්ය දුර්වල වුණත් සමහර වෙලාවට ඒ අර කුසීතකම කඩන්න බුදුරජාණන්සේ දේශනා කළා දින හොඳ ශක්තිමත් වෙන බණක් කියවන්නේ කියන. නැත්නම් කුසූත්‍ර දාදාව සජ්ජහායනා කරන්න. සජ්ජහායනා කරනකොට අර එනර්ජි එක මොබිලයිස්ලා එන්න පටන් ගන්නවා. ඒක හැබැයි අර පුංචි පුංචි සාධක, විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඉතින් මේ අතර සම්පූර්ණ සම්බන්ධතාවය එන්නේ ඉතින් මේ විපස්සනා උගා කියලාට යනවා. අවසර තව බණ බණ කියන්නේ අමතර සත්‍ය ඇතුල් කිරීම. නෑ තියෙන එක උද්දීපනය කිරීම. දැන් රෝගී අවස්ථාවක ඉන්න හොඳ මේ උගත් කියලා සම්බන්ධ මිනිස්සු. හොඳටම රෝගී. ඔය මනුස්සයාට රෝගී හොඳටම රෝගීලා ඉන්නලා අපි කියන මේමයි මේ මානසික ශක්තිය ඇති කරගන්න අනම්මනක්. එතෙන්දි පටන් ගන්න බෑ. නෑ කලින් පටන් ගත්ත කෙනෙක් නම් දැන් අර බොජ්ජංග සූත්‍රයේදී සරුවචනාංශයේ ගිහිල්ලා මහා කාශ්‍යප මහරතනන්සට කියන්නේ මහසවත්ය මහරතනන්ස කියලා කියන්නේ හොඳටම භාවනා කරනවා ඒලා අහනවා ගිහිල්ලා මොකද කාශ්‍යපේ මේ ලෙඩ අඩු වෙනව නේද? දරන්න පුළුවන් නේද? අනේ නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා දරන්න බෑ. මේ හරියට පොඩි පොඩි ළමයෙක් කියනවා වගේ. මම එහෙමනම් බොජ්ජංග පිසි කරන්නයි කියලා. ඒකේ තියෙනවා මෙන්න සතිය. උඹට මතකනේ සතිය උඹට කොච්චර හොඳට තිබුණාද? කියලා ඒක මතක් කරගන්න. ආ ඊට පස්සේ ධම්ම විචේ. මෙතෙන් එනකොට ඔබ පහු කරලා නැවිලා තියෙන දැන් ඒක නිකන් මලකට කාලා. ඒක ටික පොලිෂ් කරලා දෙනවා. ඊට පස්සේ වීර්යය. සම්බොජ්ජංගට කිවරනකොට අනුර සාදාන රැකිනවා. අඳුර සරුවච්චන් වහන්සේ ලෙඩ වෙච්චා. ආබාධ ඉවරයි කියලා ඒක තියෙනවා. සරුවච්චන් වහන්සේ ලෙඩ වෙච්චාම චුන්දහම්දුර ලෙඩ බලන්න ආපගෙන චුන්දමට බැද්ද පිළිත්තියක් කියන්නේ. මට මේ බොජ්ජංග ටිකක් කියපන්. චුන්දහම්දුර අහන්නේ අබ වහන්සේට දරන්න බැරිද කියන කතාව අහන්නේ නැහැ ඒතර. කෙලින්ම බොජ්ජංග හත කියනකොට ඒකෙන් නැගිටිනවා. ගිරිමානන්ද සූත්‍රයේදී දස සංඥා දේශනා කරනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සරුවත්තරදී ගිහිලා කියනවා. ඉතින් ඒකෙදි තියෙන්නේ ඇත්තටම මේ අර තව ඒ වගේ උනන්දුකාරක ශක්ති ජනක කෙනෙක් ළඟට එනකොට එන ভাইබ්‍රේෂන් එකයි ඊට සිහිපත් වෙනවා. මම මෙහෙම නැගිටපු මිනිහෙක් නේද කියලා එතකොට නැගිටිනවා. ඒක හැබැයි එතෙන්දී පුහුණු කරන්න පුළුවන් එකක් නෙවෙයි. කලින් පුහුණු කරපු දෙයක් ක්‍රියාත්මක කිරීම. කායික වේදී නැගිටීමක් ওই කායික වීර්යය චෛසික වීර්යයක් බවට පත් කරලා දෙන්න පුළුවන්. නිකන් හරියට මේ හොඳ මේ ෆාස්ට් ෆුඩ්ස් ඉන්න ඉක්මනට දින කාපු ගමන් දිරන ග්ලූකෝස් වගේ දේ ටොනික් ටොනික් ඉෆෙක්ට් එක තියෙන. විටමින් වගේ දේවල් B12 ඉන්ජෙක්ෂන් එකක් දුන්නා වගේ ගහපු ගමන් නැගිටලා එනවා. ඒක හරියට දන්නවා සර්වඥාසේ ඩෝස් එක දන්නවා දෙන්න ඕන එක දන්නවා. ඉතින් ඒක දැනගන්නේ භාවනා ඉහළ ඉන්න එක නා තමයි. අනිත් එකනට දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද? වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතට අපිට unpredictable. හිතේ එක පාට දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒක සෞඛ්‍ය සම්පන්නම නෙවෙයි. රාගය කියලා කියන්නේ එහෙම නැගිච්ච ශක්තියක් තමයි. ඒක නැතුණාට පස්සේ මේ මනසට ඊට පස්සේ ෆිසිකල් බොඩි එක කන්ට්‍රෝල් කරන්නත් බෑ, ඉමෝෂනල් බොඩි එක කන්ට්‍රෝල් කරන්නත් බෑ, ඉන්ටෙලෙක්චුවල් බොඩි එක කන්ට්‍රෝල් කරන්නත් බෑ. මේ මනස ඊට පස්සේ ඒක දිගේ යනවා. ඊට පස්සේ ඒක මේ මම කියන්නේ ඔලොමලයි. ඊට පස්සේ ඔලොමලයි. ඒක ඒ නරක පැත්තට ගියොත් ඒ වගේම මේ කොහෙද ඔය සිතුල්පව්වේ ඉඳලා තියෙනවා මේ පල්ලෙහා ගමේ බබා හම් වෙන්න අම්මලාගේ දෙට ඇතුළපු මේ ගෑනු ගෑනු ළමෙක් මවක්. ඉතින් එදා මේ විශාල ලොකු හාමුදුර කෙනෙක් ඇවිල්ලා සිතුල්පව්වේ ආකාශ විහාරයේ විශාල බෝධි පූජාවක්. කටි උත්සවයක්. ඉතින් අම්මයි තාත්තයි දෙන්න කියලා කියනවා උඹ මේ බඩදරු අරගෙන බඩදරු දරු බඩත් අරගෙන එන්න එපා. මේ ඔබ ගෙදර හිටපන් කියලා. ඉතින් මේ අම්මන්දි හරියම සද්ධාවන්ත කෙනෙක්. මේ තරුණ කාන්තාව. ඉතින් ආව ඉතින් අම්මා තාත්තා කියපු නිසා කරබනේ ඉන්නවා. මේ එලිපත්te ඉඳගත්තාම අහස් චෛත්‍ය පේනවා. මේ අහස් පද්ද කියන්නේ ඒකට කියන්නේ මේ අහස් චෛත්‍ය කියලා කියන්නේ. එතන පේනවා. ඉතින් හැන්දෑකරේ ඔක්කොමලා පහම්පත්තු කරලා හඳු පුරන්නේ සාදුක සාදුකාරකදී මේක ඇවිදිනකොට මේ අම්මන්ඩිගේ ඇඟ ඇතුලේ එක පාරට මේ මේ රෝමෝද්දමනයක් එනවා. පාරට බුදුගුණ බුදුගුණමයි සී වෙන්නේ. ඒ වේගයට කොච්චර හරි ගිහිල්ලා මළුවේ නතර වෙනවා. මළුවේ නතර වෙනකොට දැන් සියා ඇවිදින සෙනගාතර අම්මටයි තාත්තටයි පෙන්නනකොට මේකෙට එන්න බයි කිව්වට මේක ඇවිල්ලා. ඇවිල්ලා කොණ්ඩෙන් අල්ලකට ගහන්න හදනකොට ඔබට කියන දේ අහපන් මේ මේ දරුබටත් කියන්නේ මොකටද මේ ආවේ කියනකොට කියන්නේ මට මොනවා වුණාද කියන්න මන් දන්නේ මම එලිපත්තේ ඉඳගෙන හිටියා මේ සාදු සද්ද ඇහෙනකොට අරගෙන ගියයි. ඒක එව්වත් අපිට හිතන්න වෙන්නේ ඒක පහට රාගයක් ඇති වුණා වගේ ඒ වගේ මේ මේ ශක්ති එන්න පුළුවන්. ඒක මේ කායික ශක්තිය නම් අපිට යම් ප්‍රමාණයට මැනලා කියලා පෙන්වන්න පුළුවන්. චෛසික ශක්තිය කියන එක එහෙම මනින්ද කියලා බෑ. ඒක අපිට නෑ කියන්න බෑ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියන එක ඒක ගන්න පුළුවන්. සම්නත් දුන්න මරණසන්න මොහොතක ඒ චෛසික ශක්තිය දෙකේනා නේද? පිටක් හරි ශ්‍රෝණේ වෙන විලාවට යක් උත්සාහයෙන් බැරි බෑ යාට අත් දෙකේ ප්‍රාණී ගිහිලා. එවැනි යෝගීක් මම දැක්කා. දැයට උස්සන්න හදන කටින් විතරක් සබ්දේ පිට කරන උස්සුන් ගියා. සාදු කියනවා. ඒක අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාවේ එහෙම නැත්නම් ඔය නකුල මාතාන ඔය අර ආනන්ද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිලා අර බ්‍රාහ්මණයෙකුට පිටිත් කියලා ආපු වෙලාවේදී එතෙන්දී ආනන්ද සිටුතුමා ආනන්ද මේ අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච උතුමෙක් නේ. ඉතින් නමුත් අර මරණසන්න වෙලාවේදී මේ බඩේ එනවා වේදනාවක් මේ ගෙරි කපන කැත්තකින් හරක් කපන කැත්තකින් කපනවා වගේ. ඔළුවේ එනවා ඉෂිකක්කමක් තිරින්ගයක් දාලා තද කරනවා. ඒ නිසා ළඟ ඉන්න සේවකකට කතා කරලා කියනවා හරිම ආදරේ සරුවචනාංශේ නිසා සරුවචනාංශේ වැඩි කතා කරයි පිළිච්චයි කියන එකට ලෝභයි. නිසා ගිහිල්ලා කියන්න කියනවා ඔබේ ඔබ ගිහිල්ලා සැරයක් වැඳපන් වැඳලා මං වෙනුවෙන් දෙවෙනි සැරේ වැඳලා කියපන් අනාථ වෙන්න කිසිතුමට ආසන්නයි කියලා. හැබැයි ආරාධනා කරන්න එපා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ කාට ඵලයන් ඔබ වැඳපන්. ඊට පස්සේ දෙවෙනි සැරේ මං වෙනුවෙන් වැඳපන්. වැඳලා කියපන් පුළුවන් නම් වඩින්න කියලා. කියලවල හරියට උපදෙස් දෙනවා. ආනන්ද ස්වාමීන් කාටත් ඵලයන් වැඳපන් දෙවෙනි සැරේ මං විනියම වැඳලා පුළුවන් නම් වඩින්න කියපන් කියනකොට ආනන්ද මේ සාරිපුත්‍ර සාංශය දැනගන්නවා සීරියස්නස් එක. ඊට පස්සේ පත්කඩේ අරගෙන ආනන්ද හමුදුත් එක්ක යනවා. ගිහලා යනකොට කරුවල කාමරේ ඉන්නේ. ඒ කියන්නේ මේ සෙනගට යන්න දෙන්න මොනවක්වත් නැහැ අන්තිමයි. ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ. යමත් මේ හැමදෙරට යන්න දෙනවා කියනවල බණ පිළිත් කියනවා. පිළිත් කියන්නේ හරි ලස්සන පිළිතක් කියන්නේ. ඒ කියන්නේ අනාථ විඳුක වාද සූත්‍රයේ පිළිතක් නෙමෙයි බණක්. ඒකෙදි කියනවා මේ මේ බාහ්‍ය ධාර්චුරියට කියපු එක වටෙන් කියනවා. මේ කය පිළිබඳ කතා කරලා මේ කය මේ රූප ධර්ම මේවා ඒ වෙලාවේ ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන්න. මේ එතකොට වේදනා කියන එකත් සුඛ වේදනා දුක්ඛ වේදනා එනවා පත් වෙනවා නැති වෙනවා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය වේදනා වේදනා මට්ටමේ නතර කරන්න. මොකද ගියේ ආයේ හිත පීඩ ගන්න එපා. සංඥාමත් වෙනවා දැන් මරණ සංඥාමත් වෙනවා නෑදෑ අතාරින්න වෙනවා ඒව එනවා ඒව සංඥා මට්ටමින් නැත කරා ඊට සංස්කාර චේතනා පහළ වෙනවා අනේ මම ජේතවනාරාමයේ හැදුවා මට හිතනන්ත වරද කරන තුන මේකන චේතනා චේතනා වශයෙන් නැත කරා ඒ විඥානය පහළ වෙනවා ඒ විඥානයත් විවිධාකාර සැලසුම් හදලා විඥානේ විඥාන මට්ටමින් නැත කරන්න කියනකොට මේ අනද මේ අනාථපිණ්ඩික සිටුතුමා සංඥාවක් කරනවා මේ නෑ අඬනවා එච්ච වෙලා කාගෙන ඉන්නවා. කාගෙන ඉන්න අඬන්න පටන් අරගන්න. අඬන්න පටන් අරගන්නකොට ආනන්ද හැමදෙර කියනවා එනිදී අය මිනිහ හර කරන්න දෙයක් නෑ අපි යන් කියලා. ඉගෙන දැන් පිළිත් අහන්න කෙනෙක් මෙතන නෑ සීවිකයි. යන් කියලා හදනකොට අතින් සන්නා කරනවා ඉන් නතර වෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ති යනවා මේ දැන් ඔබතුමා දැන් අඬපු නිසා අපි හිතුවේ අපි කරන පිළිසින් ඇති වැඩක් නැහැ කියලා. ඉතින් ඒක නිසා යන්න ගියේ කියලා. මං ඇඬුවේ ඒකට නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සලා මෙච්චර කල් මේ බණ මට කිව්වේ නැත්තේ මොකද කියලා මම ඔබ වහන්සේට මොකටද කන් නොකරේ ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක් අපිට කියලා දෙන්නේ නැත්තේ මට ඒකටයි කනගාටු වෙතුනේ කියලා කියනවා ඒතර කියනවා මේ බණ ගැඹුරුයි ඒ නිසා මේ සුදු වන්දින ගිහියන් අපියේ ගැඹුරු බණ කියන පුරුද්දක් ඇත්තේ නැහැ ඒක නිසා අපි සාමාන්‍යයෙන් ගිහියන්ට දෙන්නේ ඔය දාන ටිකක් දෙන්න. ඉතින් අනම්මනන ආලප්පන ලාලප්පන කියන මිසක කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම මැරෙන මොහොතේ මගේ එක ඉල්ලීමක් තියෙනවා. මගේ අවසාන වරයක් මට දෙන්න මින් මනකට ගිහියන්ට සීබුද්ධිය තියෙනවා කියලා ওই බණ ටික ගිහියන්ට කියන්න කියලා දැන් වදින්නේ. ඊට පස්සේ ආනන්ද හැමතුරු ගිහිල්ලා බුදුජානනාථට පහුවෙන්දා උදේ නෑ පහුවෙන්දා උදේ බුදුජානනාථ කියනවා ඊයේ රාත්‍රියේ මධ්‍යම යාමේ දේවතාවෙක් ඇවිල්ලිවලා ඉදං හිතං 제තවනං මුනි නිසි සංඝ නිසේවිතං සේවිතං ධම්ම රාජේන පීති සංජනනම් මම කියලා උදං යනවායි කියනවා. මේ ලස්සන 제තවනාරාමේ මට මුනි සංඝයාගෙන් පිළිලා සංඝරාජයතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා මට ප්‍රීතිය සංජනනය වුණා කියනකොට ආනන්ද හඳුර එකත් එකටම ওই ආනන්ද මේ අනාථපිණ්ඩික සිතුමා වෙන්න ඇති කියලා. ඇයි කියලා. ඒතර කියන ඊ හැන්දෑව අපි ගියා අවසාන වෙලාවට මෙන්න මෙහෙම වැඩක් වුණා කියලා. ආ එහෙනම් ආනන්ද එහෙම හිතාගන්න කියලා. අවසාන වෙහෙතදී ඒ සෝවාන් වෙච්ච කෙනෙකුට උනත් අර කියන මේ ගිරි කපන කැත්තෙන් කපන වේදනාව මේ ඔක්කොම තියේදී ගැඹුරු බණක් කියන්නේ. ඒ බණ කියනකොට අර වේදනාව මොකක්වත් නැහැ. හරියට වේදි කියනවා. ඒක ඔය අපි කේමනන්ද සාංශයේ ආසන්න බණ කියලා බණ පොතකට ලියලා තියෙනවා. ඒ ඒ ඒ අනාථපිණ්ඩ සුචිමාණ්ඩේ අවසාන මොහොතදී කියන බණ ටික බාහිර දායකයෙකුට කියපු බණමයි. එහෙම නැත්නම් ඇස්සත්තේ අන්දෙක් වෙන්න, කන් ඇත්තේ බීරෙක් වෙන්න කියන එක එහෙමම කියනවා. එතකොටයි ඒ ආනන්ද මේ අනාථපිණ්ඩ සුචිමාණ්ඩ කඳුළු වෙනවා මෙච්චර කල් මේ ස්වාමීන් මං කෙටි ළඟින් ආස කරා මට මේවා කිව්වේ නෑනේ කියලා. අනාගාම වේලා නේද? නෑ එතකොට සෝවන්. සෝවන් වෙලා හිටියේ. ඉතින් එතකොට අපි හිතන විදිහට සාමාන්‍ය පු탁ජනෙක් හිතන විදිහට සෝවන් කෙනෙකුට කොච්චර ධර්ම ගැඹුරක් තියෙන්න ඕනද කියලා හිතන්නේ. නමුත් ඒ කාලේ මේ අර ඒ ගැඹුරු ධර්ම කොටස් අහලත් නෑ. අහලවත් නෑ. අහනකොටත් කඳුළු වෙනවා. ඇයි අනේ අපිට මේවා කියලා දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම අද අපිට මේ විදිහට බණ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ ආනන්ද අනාථපිණ්ඩිකතුමාගේ අවසාන ඉල්ලීම නිසා. නැත්තම් මේ ගැඹුරු ගණ ගියන්න වැඩක් නැහැ. තාම මේ කක්කානන පොඩි වුන් වාගේ. මැරෙත් ස්වාමීන් වහන්සේ මේ සුවාන් සත්‍යෙමයි. ඒ තුෂ්ඨ දිවි ලෝකේ තමයි ඉපදිලා තියෙන්නේ. අනිත් එක ඒ අර ධනංජානිද මට මතක නැහැ ඒ බ්‍රාහ්මණ දෙන්නේ කොටත් සාරිපුත්‍ර සාංශයට කිට්ටුම වන්තිය. හරිම සුවදායි. ඒ කියන්නේ අම්මයි තාත්තයි වගේ නිතරම ගෙන්නා. පස්සේ දෙන්න එක බමුණෙක් මට මතක නැහැ නම. අන්තිම වෙලාවේදී සාරිපුත්‍ර සාන්ති ඉතිචතර ශ්‍රද්ධාව කියවට මේ මේ බණ භාවනා කළා නැහැ. ඉතින් සාරිපුත්‍ර සාන්ති ගිහිල්ලා වෙලා කොහොම හරි මරණ මොහොතදී බණ ටිකක් කියලා. කියලා වෙලා එයාට සීලය ගැන කියලා දෙනකොට මිනිස්යාගේ හිත සීලේ සමාදන් වේ. මේ සාරිපුත්‍ර සාන්ති තේන තින්තපොන කඩදාසියට ඇල්ලුවාගේ ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ කියනවා මේ සීලය හරියට ඕන කෙනෙකුට පාමෝජ්ජයක් ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද ඒක ලේසි කෙනෙකුට එහෙම රකින්න බෑ මිනිස්සු වැඩේ සිල් කඩන එකයි. ඒ ප්‍රමෝදය මතම මේ හිත යෙදෙව්වොත් ඕන අරමුණක හිත අල්ලන්න පුළුවන්. එහෙම ඇල්ලුවොත් ඒ හිතේ විතක්ක ਵਿਚාර පීචසුක පහළ වෙන්න පුළුවන්. පහළ වුණොත් ප්‍රථම ධ්‍යාන දෙනවයි කියනකොට මෙයාගේ භාවනාවෙන් හිත යනවායි තියෙනවා. ඊට පස්සේ සාරිපුත්‍ර සංසන්දන කරන මේ විතක්ක ਵਿਚාර දෙක මේ වැඩේ කරගන්නකම් හොඳ වුණාට මෙයා නැවතත් නිවර්ණ වලට බරයි. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛයට කියනට එතෙන් යනවා. චතුර්ථ අධ්‍යාය අපායන් ගිය මිනිස්සු උපදෙස් දෙන්නේ ඒක පස්සේ කියනකම් කරවන ඉන්නවලු අතුරු කතා අහන තට්ටය ගහන්නේ ඈ අතුරු කතා අහලන්න බෑ නෑ නෑ මම කියන්නේ ඒක තමයි මේ යන්නේ ඒ මේ කොයිද ට්‍රක් එකෙන් පිට ගිහිල්ලා ට්‍රක් එකෙන් පිට ගිහිල්ලා එහෙනම් මම ට්‍රක් එකේ ඉන්නේ චතුර්ථ ධානය දක්වාම ගිහිල්ලාට පස්සේ මේ සංසය හරි සතුටු වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීන් වහන්සේ මේ මිනිසයා හුදුම ශ්‍රද්ධාවන්තය කියන්නේ හරි පිරිසුදු හිතක් ඇති මට මේ මගේ අම්මා තාත්තා වගේ හිටිය අවසාන වෙලාවේදී මම ගිහිල්ල වෙලා මෙයා හිතුවේ නෑ මෙයා සීලක පිළිහිටියා ධානයක පිළිහිටියා බුදුහාමුදුරුවෝ උඹ කරලා ආපු වැඩේ දැන් කෝ ඥානසු බ්‍රහ්ම ලෝකේ දැම්ම බලයන් බ්‍රහ්ම ලෝකයට යකෝ කවදාකවත් මීට පස්සේ ධානය නැත කරන්න බෑ විපස්සනා කියලා දුන්නම් ඒ වෙලාවේ රහත් වෙන්න තිබ්බා දැන් බලයන් කියලා එලවනවා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා බණ කියලා එහෙදි මට මතක නැහැ මොකද්ද தත්ත්වයටපත් කරලා ආවට පස්සේ කියන මීට පස්සේ කවදාකවත් සාරිපුත්ත කොච්චර අමාරු කෙනෙක් වුණා අතරමඟ නැතර කරන්න එපා නිවනෙන් කුළු ගැන්වේ නැත්තම් මගේ බණක් වෙන්නේ නිවනෙන් කුළු ගන්න බං. මේ මනසට බැරි වුණාට කමක් නැහැ. නමුත් බණ නිවනෙන් කුළු ගන්න නැතුව සුරංගනා කතාවෙන්, ජාතක කතාවෙන්, සිද්ධාර්ථ කුමාරයා කතාවෙන් නතර කරොත් ඒක බුදුරජාණන්සේ නියෝජනයක් වෙනවා. ඉතින් ඒක සමහර විටකාර එක පැයක් ඇතුළත කියන්නේ ගියාම දාන කතාවකින් නිවනට යනකොට බොහොම සීක්‍ර ගමනක් යන්න ඉතින් ඩායකව හිතනවා මේක මේ සැර වැඩි කියලා. නමුත් බුදු දේශනාවක අපිට හිතන්න බෑ මේ හිතක් නැගිටින හැටි. ඉතින් ඒ නිසා කියලා තියෙනවා නිවනේ කුළු ගන්නවා කියන්නේ. ඉතින් ඒවා ඒ වෙච්ච සිද්ධි නිසා පවිද්ද සඳහාම නෙමෙයි ගිහියෙක් වුණ කතා කරන ගියත් මේ පුළුවන් තරම් බලලා ඒ මනුස්සයාගේ නතුකමක් තියෙනවා නම් එළියට යන ගතියක් තියෙනවා නම් අරගෙන මේ යන්නයි තියෙන්නේ. ඒක මේ ඇත්තටම දේශනා කෞශල්‍යය. දේශනා කරන කෙනාගේ දක්වන තරහ ගියයි. නෑ මං අහන්නේ මේ අර අපාගතෙන් දීති මනුස්සයා උඩට උඩට ඒකේ මොකද මේ ජාතක මේ අටුවා කතාවක් තියෙන්නේ ඈ? අටුවා කතාවක් කියන්නේ. ඒ ගොඩක් පව් කරපු කෙනෙක් ළඟට අන්දර සැල්කු එතන අරිබුත් ආමතුන් කියන්නේ මේ උන්වහන්සේ වැටලා කිව්වා දැන් කම්බදාති කම්බදාති කතාව නෙවෙයිනේ. නෑ නෑ ඒක ඊට වැඩිය හොඳයි තිරිසන් ලෝකේ ඔනම දිහෙට දිහෙට නෑ ඒ තාත්තට බණ කියන්නේ අනුන්ට හාමුදුරනේ ගිහිල්ලා අවසාන වෙලාවේදී තාත්තට බණ කියනවා. ඒක ඔය පාවොක්සාරික පොත පරිවර්තනය කරන මන්ද කටුවා කතාවක්. තාත්තට බණ කියනකොට මේ ඒ මනුස්සයා පුතා පැවිදුණාට කැමැත්තකුත් නැහැ. නමුත් කොහොම හරි කරලා කරලා කරලා අවසාන මොහොතදී මේ මේ සාදු ජීවිතයක වටිනාකම, සදාචාර ජීවිතේ වටිනාකම ගෙනල්ලා ඒ දිව්‍ය ලෝක සැප විස්තර කරලා දෙනවා. විස්තර කරලා දෙනකොට ඒ තාත්තට මේ වෙලාවේදී නිකන් පොඩියෙකුට සෙල්ලම් බඩුවක් වගේ මේකට ආසයි හිතෙනවා. ආසයි හිතෙන නිසා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඉතින් ඒක ලෙවල් හැබැයි ඔය මේ අර කාට වෙන්නේ අනාථ පිටික සිත්තුමයි කතාවේදී නම් ලෝකෝත්තර මාර්ග බලන්නේ කතා කරන්නේ. මෙතෙන් ගියාම අර බමුණටත් බුදුරජාණන්සේ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට යන්නනේ. ඉතින් එක ජීවිතේ ඊගාවසේ දිව්‍ය ලෝකේ ගියාට ඊ ගාවේක මොනවා වේද කියලා ඒකෙච්චර ඉෂුවර් කරන්න බෑ. හැබැයි ඉතින් අර දිවි ලෝකයට යන්න පුළුවන් නම් ඉතින් අර ලොකු දෙයක්. නමුත් සංසාරේ අපි කී සැරයක් ඔකට ගිහිල්ලා නැහැ. ඒක නෙමෙයි හොඳම වැඩේ නම් පුළුවන් විදියට තල්ලු කරලා ඇඬුවත් කමන්නේ දෙඩුවත් කමන්නේ පුළුවන් විදියට මේ ලෝකෝත්තර මාර්ගය කියලා දෙන්න. ඒකට වීරිය ඔය තියෙන සාමාන්‍ය කායික වීර්ය මානසික වීර්ය කියන එකේ මේ පුදුමාකාර ගුණාත්මක වෙනසක් ඇති වෙන්න ඕන විවසනාවට යන. විපස්සනාට යනකොට තියෙන වීර්ය හරීම පල්ලතුණා වෙච්චි පදන් වෙච්ච වීර්යයක්. ඒක ඇත්තටම කියනෝනම් අමනුසයි. විපස්සනාට ඕන කරන වීර්ය අමනුසයි. මේ ලෝකේ අපි මෙතෙක් කරපු ඇතිකර දේවල් වල තියෙන වීර්යයක් නෙවෙයි මේ හැම දෙයක්ම ඇති කරන බුදුරජාණන්සේ මේ කියපු විශේෂ ධර්මයේ තේරුම් ගන්න නම් මේ ඔක්කොමලා නලවන්න පිනවන්න බෑ. ඒකට යන්න ඉතින් ඒකට ගණ්ඩ වෙනවා වර්ම අතර ගත්තා වගේ අරගෙන යන වීර්යයක් තමයි තියෙන්නේ. ඒක එන්නේ ඔය සාමාන්‍ය වීර්යෙන් තමයි. ඉතින් එතන ගියාට පස්සේ මේ මොන්නම දෙයකටවත් මේ හෙට්ටු කරන්නේ නැති දැනට යන්න. මම හරි ගියා නම් හරි වැරදි නම් වැරදි කතා කරන දෙයක් නැහැ ගියා. ඉතින් හරි ඔලොමලයි. විපස්සනා වීර්ය හරිම ඔලොමලයි. ඉතින් ඒක ආවට පස්සේ සමාජ ජීවත් වෙන්න ගත්තාම තේරෙනවා මිනිස්සු පටලවා ගන්නවා. හොඳම වැඩේ තමයි වැත්තකටලා එන කෙනෙක් ආදෙන් තමන්ගේ පැත්තකටලා ඉන්න ගියාම හරි අඩුයි මේ ගැටුම්. එහෙම නැතුව එහෙම කෙනා සමාජයේ තමන් ඉදිරියපත් වෙන්න ගිය ගමන් හරිම වෙහසයි. දෙපැත්තටම වෙහසයි. ඒ නිසා මේ වෙනකොට ඒක නිකන් ඉබේම මේ කල්ු වෙලා පැත්තකට වෙන ගතියක් තියෙනවා. එතකොට ගිහි පැවිදි වෙනසක් නෑ යාට. ඒ පුද්ගලයාට මේ පැවිදි වෙලා නැති කියලා කොහොමඩක්වත් වෙනසක් නැහැ. නමුත් එයා දන්නවා ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක මේ පාරේ ගියොත් ෆ්‍රික්ෂන් කියලා. එයා ඉබේම යන්නේ යන්නේම වැඩි සෙනග ගැවෙසෙන්නේ නැති, වැඩි තරඟකාරී නැති ඔහේ ඉන්න පැත්තකටලා නිකන් මේ අයිනක් අල්ලගෙන පැත්තක් අල්ලගෙන ඉන්න තමයි යෙදෙන්නේ. ඉන්න පුළුවන් අනික් කට්ටිය විතර ගා ගන්න තු ඉන්න පුළුවන්. නමුත් ස්වභාවයෙන් තල්ලු වෙනවා. පොළනකොට පොළනකොට ගල් ටික පස්සට යනවා, බොල් ටික ඉස්සරහට එන්නේ. ඒ ඒ වගේ ඒ සමාධියෙන් ඇති වෙන පිළීම පොළන ගතිය පිළීමේදී ඒ බරබර හරිය මේ පැත්තට මේ පැත්තට යනවා බොල් බොල් හරිය ඉස්සරහට ඉස්සරහට යනවා. ඒතුළේ මේ පුද්ගලයා කිසිම දෙයක් වෙනස් කරන්න හදන්නේ නැහැ. ඒන රැල්ලටම අහුවෙලා ওই පැත්තකටලා අයිනක් අල්ලගෙන ওই පැත්තකටලා ඉන්න එක තමයි කරන්නේ. මේක පවස්වන්නේ ඒ කියන්නේ නෑ ඇත්තට මේ වැඩේ කරගෙන යනකොට ඕන වෙලාවක තේරෙයි අපිට ලබන්න තියෙන උප්පරීම සැපේ තමයි විවේකය. ඕනම දෙයක් අප කරගන්න. හැබැයි මේ විවේකය කියලා කියන්නේ භාවනා කරන අතර එකට ඉඳීම විවේකයට බාධා වෙන්නේ නැහැ. භාවනා කරන එක තුනට විවේකයට බාධා වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ අරක දෙන්නම් මේක දෙන්නම් කියන මේ කිසිම දෙයකින් ඒව දඩ ඒව මා වද ඒව මා දඬුවම් පැත්තකට ඉන්න තියෙනවා. ඒ නිසා අර මේ මේ විස ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒකදී සර්වඥාන්සේ බෝසත් කාලේ මම පතර කියපු එක වෙන්නේ දැන් අලුත් කියවලා යනකොට අලුත් වෙලා අලුත් කතාව මම හිතන්නේ වෙන විදියකට සහෝදරයෝ හත් දෙනෙක් සහෝදරයෝ හත් දෙනයි නංගි ඉත විශාල අපේ පවුල වගේ එකක් තමයි අපේ ගෙදරනේ කොහොම හරි බෝසත්ණන්ස් තමයි ලොක්කා ඔක්කොම දොරදන් දීලා කැලේට යනවා කැලේට ගියාට පස්සේ සහෝදර සහෝදර ටිකක් කියනවා අයියා යනනම් අපිත් එනවා කියලා මෙයා කැලියට කියලා බැලින්න මේක ගමක් වෙනවා. දැන් ආයෙත් හතර දෙනේ මේක ඇවිල්ලා මල වාදීට පස්සේ කියනවා උඹලා ඕන දෙයක් කරගන්න මං උඹලට කණ්ඩෝහන ගෙනත් දෙන්න මාව හම්බෙන්න එන්න එපයි කියලා. ඊට පස්සේ අනිත් ඔක්කොම කියනවා නෑ ඔබතුමා ඉස්සර කරගෙන අපි ජීවත් වෙන්නේ එහෙනම් අපි එක එකනට එක එක දවසක් කෑම හොයන ඇවිල්ලා ගලක් උඩ කියනවා එක එකන හම්බ වෙන්න ඕනේ කියන්නේ නංගිගේ වැඩට 16ක් ගෙනියනවා මේ යාසේකුත් ඉන්නවා ඉතින් ඔහොම හත් දෙනා ඉන්න වෙලාවේ බොහොම ලස්සනට බණ භාවනා කරනවා විපස්සනා නෙවෙයි සාමාන්‍ය බණ. සක්‍රීයයෙන්දට කල්පනා වෙනවා මේ අකු බොහොම සමගින් ඉන්න නිසා මේ කට්ටිය පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්න ඕනේ කියලා බෝසතාණන් වහන්සේ ඒ ගලක් සඳහන් කරලා තියෙනවා ගලේ ඉරිය හතර හතක් හතක් දාලා තියෙනවා ඒ ඉරේ තියලා දෙනවා අල જાති කැම જાති ඒ ඒ ටික කාලා කර්බනේ අනේකයි තියෙන්නේ බෝසතාණන් වහන්සේ කැම ටික සක්‍රීයයෙන්ද පැත්ත කරන් ගන්නවා එනමුත් බෝසතාණන් හිතා ගන්නවා මේ අද කාට මොකද අමතක වෙලා යන්නේ කමක් නැහැ කියලා කර්බනේ ඉන්නවා ඊපස්සේ දෙවෙනි දවසේ තොරගම් ගන්නවා. මම්මුලියට කරන්නේ සක්‍රිය. ඈ? මම්මුලියට. අවුනේ. සක්‍රිය මම්මුලියට කරන්නේ. නෑ ඒක නැත්තම් මේ කතාවක් හැදෙන්නේ නෑ. තුන්වෙනි දවසේ කෙරුවට පස්සේ බොස්තන්නාසේ කල්පනා කරනවා දැන් මම නම් දවස් තුන ඉවසුවා. මොකක් හරි පද්ධතිය අප්සෙට් එකක්ද දන්නේ නෑ. ඒ නිසා ස්කැන්ඩල්. ඔක්කොමලා කැඳවලි වල කියනවා අපි මෙහෙම ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුමට මෙහෙම තියෙන්න ඕනේ. ওই කට්ටියගේ කැම ඒ ටික හම්බුණාද කියලා. ඊට පස්සේ ඒකේ කට්ටිය කියනවා අපේ ඒවා හම්බුණා කියලා. අපේ අපේව තුනයි. ගෝතනන්ද කියනවා මම මේ මේ සිද්ධිය ඇති වෙච්ච නිසා කියන්නේ දවස් තුනේම මට කැම තිබුණා. ඉතින් එතකොට ඒ විශාල සංවේගයක් පහළ වෙන ඔක්කොටම එහෙම උනේ මොකද කියලා. ඊට පස්සේ දැන් විසඳා ගන්න ක්‍රමයක් නැහැ. වෙච්ච සිද්ධිය ඊට පස්සේ පළවෙනි මල්ලි සාපයක් කරගන්න. එයා කියනවා මම මේ අලහොරෙන් කෑවනම් මට ඊගාවත්මේ හොඳ පොහොසත් තැනක ඉපදලා ලස්සන ගෑණියක් අසහද බඳලා ගිහිගේ ඉඳලා ගිහිව මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන්න පළවෙනි මාලිගේ සාපේ. ඊට පස්සේ දෙවෙනි එකන සාප කරගන්න. ඌත් කියනවා ඒ වගේ යාගේ අභිමතාත්‍ය හැටියට සියලු සම්පත් ඉෂ්ට වේවා මට කෙලෙස් සහිතව මැරෙන්න වේවා. හත් දෙනාම සාප හතක් කරගන්න. නංගිට කතා කරපුවාස නංගි කියනවා අධිරාජ්‍යවරයෙක්ගේ අන්තපුරයේ 100ක් අන්තේවාසික ස්ත්‍රීන් අතර නායකත්වය ලැබිලා අගමේසින් ආංශනීමක් මට වෙන්න ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරගන්නවා. දාසි කතා කරලා කියනවා මට කිසිම තැනක සීලයක් ගන්න බැරි හැම වෙලාවෙම වැඩ කරන දාසී භාවයක් නැහැ. දාසීන්ට නායකත්වය මට ලැබේවා. සීලු දාසීන්ට නායකත්වය මට ලැබේවා. ඉතින් ගාථාවේ දිගින් දිගට යනවා ඇතෙක් ඇවිල්ලා එතකොට ඌත් කියනවලු මට රජුරුවන්ගේ මංගල හස්තියාවෙන්ට ලැබේවා. හැම පැත්තෙම බැඳලා අකුණු ගහගෙන අරගෙන යන්නේ. ඊටද මේ නයින රිලවනට වන හිටපු රිලෙවෙක් කඩන අපේ කෝත් කැලේ ඉන්නවා. ඒකත් ඇවිල්ලා ගාතාවක් කියනවා. ඌ කියනවා මටත් මේ එලවරා වැල වලින් මාලයක් බැඳිලා ඇලුමිනියම් වලින් සංආභරණ දාපු මේ මේ රිලෙවෙක් වෙන්න ලැබේවා කියලා මේ ඒ කරන සෑම සාපයක්ම මේ අපි මේ මේ ඉගෙනගෙන බලාපොරොත්තු වෙන ටික දේවල්. අපි ඉගෙනගෙන දරුවෝ අපි හදන්න හදන දේවල් කියනවා. ඊට පස්සේ සක්‍ර දෙවියන්ට දරා ගන්න බැරුව යනවා. දරා ගන්න බැරුව ඇවිල්ලා අහනවා දැන් මේ ලෝකයේ මිනිස්සු පින් කරලා ඉල්ලන දේවල් සේරම ඔබතුමාලා දැන් සාපේකට කතා කරනවා. මොකද ඒ කියලා. ඊට පස්සේ කියනවා ඕක තමයි සංසාරේ තියෙන කොක්ක. අපි ඒක අතහරින්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි මේ Brahmachari ජීවිතයේ ප්‍රාර්ථනාව කියන්නේ. ඊට පස්සේ කියනවා මම මේ පරීක්ෂා කරන්න කෙරුවේ පරීක්ෂා කරන්න කෙරුවේ ඔබතුමන්ලගේ තියෙන සීලය පිළිබඳව මට ලොකු සතුටක් ඇති වෙනයි කියලා මම අහලා තියෙන විදිහට කතාවට සක්‍රීයවෙන්ද වරතුණක් දෙනවා. මේ මහබෝසත්ණන්සේ ප්‍රධාන කරගෙන වරතුණක් දෙනවා. ඊට පස්සේ යා කියනවා මහබෝසත්ණන්සේ කියනවා මට මේ පළවෙනි වරේ දෙනවා. ඉස්සලා දෙන එක වරයයි. ඊට පස්සේ කියනවා මට කවදාකවත් අසත්පුරුෂයෙක් දකින්න නොලැබේවා. මට සම්පූර්ණ විවේකී ලැබේවා ඊට පස්සේ කියනවා ඇයි කියලා. ඊටසේ කියනවා මම දැකපු හැම කෙනෙක් තුළම තියෙන පෞද්ගලිකත්වය හැම කෙනෙක්ම හදන්නේ තම තමන්ගේ සැප සම්පත් ඒ නිසා මට පිළිකුලයි. මට පිළිකුලයි මට ඒ නිසා විවේක ලැබෙනවා. ඊට පස්සේ මේ වරේ දෙන්නම් ඊට පස්සේ තවත් ඒ සතුටට ගාවාරයක් දෙනවා. මට දෙවෙනි වතාවටත් මං ඉල්ලන්නේ මට අසත්පුරුෂ සේවනයේ දුර වේවා කියලා කියනවා. ඒ තරම්ම මොකද කියලා. එතකොටත් කියනවා මේ අත්තත්ත වඤ්ඤා අසුචි මනුස්සා හැම එකනාගම තමන්ගේ ආසාව විශ්ත කරගන්න අසුචි ආසාවක් සහිතවයි තියෙන්නේ ඕනේ නැහැ තුන්වෙනි වරේදී තුන්වෙනි වරටත් ඉල්ලන්නේ ඒක. අර තුනටම ඉල්ලන්නේ මට මේ සෙනග නැතුව පැත්තකට වෙන්න. ඊට පස්සේ ඒ වර තුනම දීලා දෙනවලු ශක්ති දේවේන්ද්‍රයා මේ ස්පෙෂල් එකක් දෙනවලු මේ අතින් අත ගාපොත් ඕන දෙයක් කෑම බවටපත් ඒවා ඕන තරම් කට්ටියට දන් දෙන්න පහළ වේවා කියලා වරයක් ගිල යනවා. ඉතින් ඒකෙදි පේන්න තියෙනවා මේ මේ විවේකයට යන්න හොයන්න ගියාට පස්සේ අපි මෙතෙක් කල් හම්බ කරපු සෑම දෙයක්ම කොක්කවක්. Every asset will be a liability in long run. අපි මෙතෙක් කල් හම්බ කරලා තිබ්බනේ මේ සෑම දෙයක්ම කොක්කවක්. ඒකෙන්මයි අපි දැන් අහුවෙලා තියෙන්නේ. නිසා වැඩියෙන් හම්බ කරපේක වැඩියෙන් වැඩියෙන් අතහරින්න ගියාම මේක හරි අමාරුනේ අර නැති වෙලා ඉන්නකොට නම් දීලා යන එක නිකම දෙයක් මේ හම්බ කරපු දේ වටිනා දේ මේක දෙනවයි කිව්වහම අමාරු නේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් අනිත් අය එතකොට ඒගොල්ලන් පවක් සිද්ධ කරගන්න දේ යන කෙනාට දොස් පවරනවනේ නෑ පවරනවනේ Tamanට සාප කරගන්න මම කෑවනම් මට මෙහෙම වේවා නෑ නෑ ඔය කියන්නේ යනවා කියවකෝ මේ දැන් ඔය ගමනේ දැන් පස්සේ එයාට දැන් එයාගේ ළඟම ඉතින් මේ දොස් කියනවනේ බනිනවා. ඒකෙන් කොටහකට තමයි බග් කියන්නේ. ඒකෙන් කොටහකට තමයි බග් කියන්නේ. අත කඩ දාගෙන ගියොත් අද අද සාමාන්‍ය ජීවිතේ ඒ කියන්නේ දැන් ඒ තම වගේ කියන්නේ. හරි අමාරුයි. ඇඟට නොදැනෙන්න ඒ කියන්නේ gediye ඉදෙන් දැරලා නැට්ටෙන් ගැලවෙන්න අරනවා මිසක් අමු පිට කිරි පිට කඩලා දාලා ගියොත් මම දන්නවා මේ මෑතකදී දෙන්නේ පැවිදුණා. විවාහ වෙලා හිටියේ ඔක්කොමත් තියේදී නෑ මට මොකක්වත් උන්න කියලා ගියා. ගියාට පස්සේ එක්ක සිවුරු අරිනවා, එක්ක අවුල් වෙනවා, එක්ක ආයෙත් යනවා. ඉතින් බයිපෝලා තමයි. ඊට පස්සේ ගියාට පස්සේ ඔය සෙල්ලම නෙවෙයි ආයේ ජීවිතේ ජීවත් වෙන්න බෑ. යන වෙලාව නම් අත කඩන්න යන්න පුළුවන්. ඒකත් ඒ ක්‍රමයට අයින් කරනවා කියන එක ඒකට මෙන්න මෙහෙම කතාවක් කියයි. ඒක 100ක් හරි නෑ. මොහොත් සරුවච්චන් වහන්සේ මේ සරුවච්චන් වහන්සේ පසේ පුත්‍රජාන් වහන්සේ රහතන් වහන්සේලා අතර වෙනසක් තියෙනවානේ. සරුවචාන්සේගේ ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවනේ. සරු බුදුරජාණන්සේගේ නැති ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් සරුවචාන්සේ සාරා සංකල්පලක්ෂය පෙරම් පුරනකොට කොච්චර තමයි පර්ෆෙක්ට් කරාද පාරමිතා පිළිවද කියනවනම් වෙන කෙනෙකුට මන් නිසා පව් කරගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. ඈ නෑ ඒ කියන්නේ සරුවචනාංශේ ගීගේ අතෑරිය කියලා කාටවත් හිටනරක් කරන්න බෑ. කාටවත් මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ. ඒ තරමටම උන්වහන්සේගේ උන්වහන්සේගේ ක්‍රියාශක්තිය උන්වහන්සේගේ දෙයක් කරනකොට කිසිම කෙනෙකුට ඒකෙන් ඒ හිත ඇවුලක් ඇවුලක් වෙන්න බෑ. ඒ උනාට අවසාන ඵලෙ මොකද ඒක වගේ කියනවා. නෑ අවශ්‍ය නෑ බුදු වෙනකොට බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක්ලු උන්වහන්සේ වෙනුවෙන් කාටවත් පව් කරන්න බෑ. මේ කියන්නේ අපි හොඳ වැඩක් කරන්න හදනකොට අපේ කට්ටිය අපිට කොක්ක දානවා කියන එකනේ. ඒකෙදී වුණත් ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදී අපි එකවරම අද කඩාන ගියොත් අපිට අපව වෙනවා. ඒක හරි අමාරුයි. මම මම එක දවසක් මේ මේ ස්වාමීන් වහන්සේ යනකොට මේගොල්ලන් හරියට අර දැන් hina වෙනවනේ. මම කිය මම කියලා ගියේ අවුරුදු 3කින් මේගොල්ලෝ තේරුම් ගනී කියලා. අවුරුදු 9ක් යනකම තේරුම් ගත්තේ නැහැ. දැන් මේ යන්නේ 20. හැබැයි මං අරන්නෙත් නැහැ. මං අරින්නෙත් නැහැ. නොදකින් ඔබතන් කියලා ගියාට මේ මෙතන ජීවන් වෙනවා නිතරම. මේ යට ගින්දර දාලා උඩින් ගින්දර දානකොට ජීවන් වෙනවා. ජීවන් වෙනකොට ඕගොල්ලෝ කොහොම කරවත් නලාව වෙමිනකොට එනවා. එනවා. එහෙම නොවෙන්න බෑ. ඒ කියන්නේ මම මගේ කිසිම තරහක් නැත්තේ නෑ. මම දන්නවා උඹලා උඹලාට එන්න වෙනවා උතෙන් කියලා. ඒ වගේ මම මේ කියන්න ගියේ මොකද්ද කතාවේදී මේ ඒ සරුවචනාසිකේ තියෙන මේ ಗುಣ නෑ ඒක ගුණයක්. එක දවසක් මම මේ ගොඩින් මහත්තයා නැති වෙන්න පොඩ්ඩකට ඉස්සලා මම ගියා මේ ඒ නිල්ලඹ නෙවෙයි ලේවැල්ලේ. ලේවැල්ලේ ගියාට පස්සේ ඇත්තටම මම සුබදාරාමේ ඉඳලා මෙහාට යනකොට එන්න ට්‍රැෆික් ජෑම් එකට આવලා හරියටම පැයක් පමා වුණා අපේ ප්‍රෝග්‍රෑම් එක. කියන්නේ අපි 8ට එතන ඉඳි ගන්න 9 වුණා. ගොඩින් මහත්තයාත් මම තිබුණා හරි ස්වාමීන් වහන්සේ ඉතින් ඕන මිනිහෙක් ඉන්නවනම් ඉන්දියා නේ උගේ. බය වෙන්න එපා කියලා. ඉතින් මම ඇඟ ටික රත් වුණා නේ මේ. අපොයින්ට්මන්ට් එකක් දීලා නේ තියෙන්නේ. ඉතින් යන්න බැරි වුණා. කොහේ යනකොට ගෑන පිසක් හිටියා. ඉඳලා වෙලා ඩිස්කෂන් එකකට කොටින් මත කියන්නේ 아무තුම චරිතයක්. දන්නේ නැතු දන්න. ඉතින් පතෝල කරලක් වගේ තමයි. හැබැයි වැඩ කවදාක කාටවත් ඉඟි නෑ. ලස්සනට යන්නේ. ඊට පස්සේ කිව්වා මම මේ හොඳට අවබෝධ කරන චරිතය මේ ධම්මජීව හඳුන්වන චරිතේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න මේගොල්ලන්ට මේ ඇඟ රිදව ගන්න නැතුව ගීගිය අතාරින්න හැටි කොහොමද කෙරුවේ කියලා. කොහොමද මේ මේ වැඩේ කෙරුවේ කියලා. ඊට පස්සේ මේ මං කිව්වා මං ආදර්ශ ගත්තේ ගොඩින් ගොඩින් වැඩේ කොහොමද කෙරුවේ කියලා කියන්නේ. ඕම් බලමුකෝ මා අපිට කැපවන්නේ කියලා. මොකද දැන් ඉති කරන්නේ දැන් ඔබතුමා ගිහිගේ සම්පූර්ණම ඉන්නේ. මොන්නම දෙයක්ක් ගෑවිලා නැහැ. මේ කියන්නේ නිසංක කියලා කොල්ලෙක් හිටියා. වැඩ කරන කොල්ලෙක් ඌ එක දවසක් ගිහිල්ලා කිව්වලු සර් ඔව් ඉගෙන ගන්න නෑ භාෂාවල් දන්නේ මට තරුභායි හෝටලෙක ඉන්න ඕනේ කියලා. ඉතින් ඌ තේරෙන්නේ නැහැටි. ඒක නිසංක ධම්මං කොහොමද කරන්නේ? ඉතින් දැන් අපිට ඒක කරන්න බෑ. ඔයාලට බැරිද එහෙනම් මම රට ගිහිල්ලා එනකොට එයාපෝට් එකට එන්න කියලා. ආදී. ඊට පස්සේ ගොඩින් මහත්තයා ඌත් එක්ක ගිහිල්ලා තරුභායි හෝටලෙක රැ නතර වෙලා කාමරයක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ බොන්න ඕනේ. ඉතින් මට මට මට කරන්න දන්නේ නැහැ නිසාක මම බොන්නේ නැහැ. ඔයාට ওই ওই කාමරේ ඉනකොට ඕන දෙයක් ඉල්ලනකොට දෙනවයි කිය. ඊට පස්සේ මම හොඳටම බීලා ඉතින් ඔක්කොම කළේලා උදේ පාන්දර ගියාට පස්සේ කාමරේට ඇවිල්ලා අත ගාලව නිසංක එයාට හොඳට නිින්ද ගියා. ඒකවලු මුළු ජීවිතේම නිින්ද ගියේ නැති රැය දාලා හිටා. ඉන්නේ මේ කාලා බිල විකාර වෙලා. අනිය අපරාධි ගෝලු එච්චරයි. මොන්නම වීඩියෝ කීයක් යනවද මේ මාසෙට දෙන්නේ ඒ මොනක්වත්ම නිදියාත් මනුස්සයා. මම ඉදා ඉඳලා දැක්කේ සම්පූර්ණ ගිහියා. ඒක පැවිද්දෙකුට වැඩිය සම්පූර්ණ ආදර්ශයක් තියෙනවා. ඉතින් මම ගොඩින් මහතෙන් ඇහුවේ ඔබතුමා දීපු ආදර්ශයෙන් තමයි මට පුළුවන් වුණේ මේ ගිහි ගෙම ඉන්නකොටම කොකු දිගෑරගෙන ඉන්න. ඔක වදින්න නැති මේ දෙකේ ඉන්නේ. දැන් මට පැවිදුණත් එකයි නැතත් එකයි කියලා ඊට පස්සේ ගොඩින් මහතේ කිව්වා මේක හරි අමාරුයි කියලා බන කියලා දෙන්න පුළුවන්. දානයක් දෙනකොට මේ කරුණු පහ බලපන්. මේම කරපන් කියලා. නමුත් මේ මේ කලාවේ මේ වැඩේ කරනකොට ඇඟට නොදැනෙන්න අපේ සාමාන්‍යයෙන් තියෙනවා මේ කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගාගෙන පටන් අරගන්න. දන්නවනේ අපි කොස් කොස් කපිල්ල පොල් තෙල් ඒක යන්නේ කලින් ටිකක් ගාගෙන පටන් ගන්න දැනගන්න. ඒක තමයි සම්‍යක් දෘෂ්ටි කියන්නේ ඒක උගන්වන්න බෑ ඒක නිකන් ඇඟෙන් එන්න ඕන. එතකම් පරිප්පු කණ්ඩ වෙනවා. හැබැයි පහුවෙනකොට පහුවෙන තේරුම් පටන් අරගන්නවා මේකට වෙලාවක් තියෙනවා. මේකට කලාවක් තියෙනවා. ලොකු මෛත්‍රී කරුණාවක් ඕනේ මේ කිසි කෙනෙක් එහෙම අපිට කරන්නේ තරහට නෙවෙයි. මේ මේ කැමොත්තට නෙවෙයි. ආදරයටම. නොකියත් මේ දන්න ආදරය ඕක තමයි. නමුත් අපිට නරකයි ඒ විදිහට යට ප්‍රතික්‍රියා කරන්න අපි ප්‍රතික්‍රියා කරන්නේ ධර්මයෙන්ම තමයි. ඉතින් ඒක ඉගෙන ගත්තට පස්සේ අපි මැරිලා උපන්නවා. ඒක ඒක සම්පූර්ණ කලාවක් වෙන්න පටන් අර ගන්නවා හැමදේම කරනවා. කොයි දේ කෙරුවක්වත් ආයේ මේ කොනක් ඉතුරු වෙන්නේ නැතු වෙනවා. එහෙම ඉවර වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කොහොම කිව්වත් දැන් විවාහ වෙලා ඉන්න කෙනෙකුට අවුරුදු ගාණක් තිස්සේ මාර්ගය යනකොට ගැටීම් ඇති වෙනවමයි. කොච්චර විවාහ නොවිච්ච අයට ගැටුමින් නැද්ද? එහෙමයි. ඒත් එන ඔය ඔය තරමටම තමයි. විවාහ වුණා කියලා කිසි දෙයක් වෙනසක් නැහැ. ඔය ධම්මදින්නයි මේ විසාක උපාසකතුමයි දෙන්න දරුවෝ ඉඳලා නැහැ සෑහෙන කාලයක් විවාහ වෙලා. එතනින් ගියාම කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ බද්ද කපිලානේ ඒ දෙන්න කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මුලින් ඉඳලම තිබිලා නැහැ විවාහ කිරීමේ ආසාව. ඒකට දෙමාපියෝ දෙන්න පුදුමාකාර විදිහට කිව්වලු අපි දෙන්නගේම પરම්පරාව එකම දරුවා. මේ බූතලේ උඹ ගන්න ඕනේ කියලා. ඉතින් මෙයා කල්පනා කරවලු මේ අම්මයි තාත්තා හිට නරක කරන්න දෝ මොනවක්වත් කරන්න බෑ. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ කළු මම කරන්න දෙයක් නෑ අපිට මේ වෙලාව ඇතුළත අවාවියව කරන්න ඕනේ. ඉතින් එයාට ඒක කැමැත්ත දුන්නෙත් නෑ නැත්තෙත් නෑ. ඉතින් ඒක දෙමාපියන්ට ලොකු දෙයක්. ඒගොල්ලෝ ගිහින් බැලුවා භද්‍රක පිටාන. ඒ අම්මන්ටිත් ඒ වගේම කිසිසේත්ම විවාහ ජීවිතයට ආසාවක් නැහැ. හැබැයි දෙන්නගෙම හිතෙක් තිබිලා තියෙනවා කොහොම හම්බෙන්න හරි කමන්නේ හම්බෙන ගෑණිව ෂේප් කරගත්තොත් වැඩේ හරිනේ. ගෑණිගේ හිතේ තියෙනවා මට හම්බෙන්නේ මිනිහා මොන විදිහින් හරි ආගමෙන් වුණොත් වැඩේ හරිද අම්මල තාත්තලට මොන විදිහින්වත් කියන්නේ. දෙන්නම ඒ විදිහට ඉඳලා තියෙනවා. මට හම්බෙන අඹුව ගැන මගේ හම්බෙන ස්වාම්පුව ගැන. රාත්‍රියේ මඟුල් දවසේ රෑ මම මාලයක් තිබ්බා. දෙන්න කතා කරලා කියලා තියෙනවා මගේ හිත මෙන්න මෙහෙමයි මට ඕන කමක් නැහැ. ඉතින් කාචිප ඒ කියන්නේ ගිහි ඉන්න කාලේ දිනර දින කියලා බලනකොට එකම අදහස්. දෙන්නගෙම තියෙන එකම අදහස් ඊට පස්සේ ගාලෝ අද අපි ගිවිස ගනිමු. අපි දෙන්න ඊට පස්සේ ඇඟෙන් ඇඟ අල්ලන්නේ නැහැ. කාමේ කරන්නේ නැහැ කියලා මල් මාලි ගලවලා දෙන්නගේ ඇඳ බැඳින් තියලා දෙන්න දෙපැත්තේ ඉඳලා පහුවෙන්ද උඩේ දැන් දැන් අම්මගෙන් තාත්තෙන් අහන්න දෙයක් නැහැ නේද? විවාහ නම් අඹුවගෙන් අහන්න විතරයි තියෙන්නේ. අඹුවට තියෙන පුරුෂයන් අහන්න විතරයි දෙන්න දෙපැත්තට ගියා. ඒකකොට ඒක ඉතින් ලොකු ලොකු පිනක ආශ්චර්යවත් වැඩක්. නමුත් ගොඩක් පින් කරලා තියෙනවා. අන්න වගේ මේ හැම දෙයකම මේ අවස්ථාවක් තියෙනවා. ඒකට මේ මේ අර මේ කවුද මෙයා මේ ඔය ගෝයෙන් මෙයා මේ ක්‍රිෂ්ණමූර්තියෙන් පස්සේ ආපු එකනා කියන්නේ අමුවම කණ්ඩේපයි. නෑ ක්‍රිෂ්ණමූර්තියෙන් පස්සේ ආයේ මේ විමල තකර් විමල තකර් කියන්නේ අපේ හැම ජීවිතේදිම මේ දේ කරගෙන යන්න වෙලාවක් යනවා. අපි ඉදින වෙලාවක් එනවා. එදාට පණිඩායි. එහෙම නැතුව අමුම කන්න ගත්තොත් දත් කිරි වැටෙනවා. ඒ නිසා හදිසි වෙන්න එපා. හැම දෙයකටම වෙලාවක් තියෙනවා. හැබැයි එතකන් පින් කරන එක නැතර කරන්න එපා. පින් කරනවා කියලා කියන්නේ කලහගේ ඉසලම පින කරගෙන කත කරන්නේ. කත කරන කත කරනකොට ඕ ඉබේම නිකම් මේ. රබර් රටේ හොඳට පුපුරු ගාලා ඨෝ ගාලා පුපුරලා යන්නේ. සංසාරෙත් එක බලනකොට ඒකදී ඒ ඒක හරි ස්කිල්ෆුල්. මොකද එහෙම නැතු අත කඩ දාන්න ගිහිල්ලා වල ප්‍රශ්නයක් ඇති කරගත්තොත් කොක්කක් වැදුනොත් ගිහිල්ලා කැන්සර් එකක් එනවා. ගිහිල්ලා වල අර්බුද පහළ වෙනවා. ඒ නිසා ඒ වෙලාවට පොඩ්ඩක් ඉවසලා දැන් මේ තියෙන එක මේ කිසි කෙනෙකුගේ ද්වේෂයක් නිසා නෙවෙයි ආදරේ පැටලිලා තියෙන්නේ. වැඩි වැඩි සෙනෙහසට ඇවිල්ලා තියෙන්නේ. අදකසා දාන්න ගියොත් අර විශා මේ කාගද මේ යසෝදරාට වෙච්ච දේ වෙනවා. සාරාංශ ඈ අර විදියට ගසාගෙන ගියොත් හැරෙනවා. දැන් යසෝදරාව කොච්චර දෝ කාලය ප්‍රාර්ථනා කරන්න ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේටම මේ මේ මහේසිකා වෙන්න. නමුත් මේ වෙලාවේ කරන්න බෑ. යකර පස්සේ මේ ධනිස් දෙකෙන් පල්ලෙය සම්පූර්ණ දෙමිනකම් ඇඬුවා. එතකොට සුද්ධෝදන රජුන්ට වැඩි බලහින් අමාරුයි මේ ශ්‍රමණේකගේ කකුල් ස්ත්‍රියාවක් අල්ලගෙන ඉන්න. එතකොට ඉඟි කරලා තියෙනවා යසෝදරා පැත්තකට වැංගල බුදුන් කියනවා අත්ත තියන්න එපා. පොපෝ පැල්ල මැරෙන. පපු පැල්ල මැරෙන අඬන්න දෙන්න. ඉතින් මේ වගේ වෙලාවල් වල ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕන ඔය විනය නීති අනම්මන නෙවෙයි ඊට වැඩිය වෙනස් වුණොත් එහෙම මහ ප්‍රශ්නයක් වතු වෙනවා. ඒ නිසා ඔය විපස්සනා භාවනා කරගෙන යන්න ගියාම ඥානින ප්‍රඥාව කියලා ගත්තින් අන්න ඕක ටික ටික එනවා. ඒක හදන්න යන්න එපා. අමෝරාවෙන් ගන්න යන්න. අපිට කරන්න තියෙන්නේ දන්නේ නැති මනසේ වගේ දිගටම පුළුවන් පුළුවන් වැඩි කරන යනකොට ඉඩිය ඉදිච්චාම නැට්ටෙම ගැලවිලා කුක්කියම ගැලවිලා වැඩ කරනවා. ඒකට ඒකට කාලයේ සෑහෙන මේ කාලානුරූපව නැත්නම් කාලයේ විසින් මෝරණ එක ඒක විතර හොඳ දෙයක් ඇත්තද? ඥාන වලින් කරන්න බෑ ඒක. අපිට කරන්න තියෙන ඉවසන එක තමයි. දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා කරන්න තියෙන පින් ටික කරනවා. ඒකෝට අපි පැවිදි වෙච්ච යව මොන්න තරම් වටිනවද? මොන්න පින්වත් පැනලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරනවා එසේම වේවා. කෙල වේවා. ওই තියෙන වැඩ සේරම කෙල වේවා. කැවිදි වෙන්න ලැබේවා. කැමති නැද්ද ඒ වෙනවද? මේ ශාසනයේදී තියෙන. එච්චරයි. ඒ මේක හරියනේ. ඈ? එච්චරයි. ඒ කියන්නේ අපි හිතුව පැතුව සම්පත් සේරම කෙල වේවා. කෙල වෙනකොට හරියන්නේ පාරක් තියෙනවනේ. දැන් වැටෙන්න තැනක් තියෙනවනේ. කිය හොඳ නෑ කියන්න හොඳ නෑ. මොකද අපි යන්න වැටෙන පාර හදලා තියෙන නිසා අපි කියන තියෙන ඕව තියෙනකන් ඕව හරියනකන් ඕක ඉතින් කොක්ක ගහගෙන ඉතින් ඕක ආලවට්ටම් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. වැටුණාට පස්සේ දැන් ඉතින් ටටා කියලා මොකද්ද මේ අර ඉබ්බා තියර දාන්න හදන කියන්නේ නෑ වේ මාව වතුර දාන්න එපා මැරෙයි කියනවලු. ඒක ඒක ඒකට තමයි මේ මොකද්ද ඉවසීමේ ශක්තිය නැති කරන්නේ. අපි අපි අපි අලුත් දෙයක උතුරු තපාට ඉවසීම දාන්න. කෙල වේවා වගේ. කිසිම කලක් කෙල වේවා වගේ. ඒක නිසා බැලුවාම ඒ ඔය කෙල වේවා මූලධර්මයේ ගත්තට පස්සේ කොයි පැත්තේ සතුට වෙන්නේ hina වෙන දෙයක් තියෙනවා. දැන් අපි අභාග්‍ය සම්පන්න විදියට ඥාති දේශනයක් වස්තු දේශනයක් වෙනකොට ඉතින් ඒක අයියෝ හරි අඳුරකාරයි නිකන් බොහොම වාසනාවන්තයි කියලා. හැබැයි යටින් hinaක් යනවා. හරි දැන් නම් පොට පෑදීගෙන ඉන්නේ කියලා. එනිසා කොයි කොයි එකාවත් ඒකේ තියෙනවා මේ නයිසાર્ගික සාහිත්‍ය රසයක් තියෙනවා. ඉතින් අර ගාන්ධිතුමා කියලා තියෙනවා මේ ලෝකෙ මෙච්චර දුක තියේදී ඔන්න ඔය හාස්‍ය මතු කරන්න බැන්නම් දුක නිසාම යටලා මැරෙයි කියලා. ඒ හැම කනගාටුකම සපත් තියෙනවා. ඒක මතු කර ගන්න හදනකොට ඒක පැවිද්දක් නම් ඉතින් උදේ ඉඳලා හැන්දා වෙනකම්ම තියෙනවා. මතු කර ගත්තට පස්සේ දෙයක් නැහැ. අවසර ඔබත් මාගේ තේරුණාද? කාගෙන්නේ? මට නෑ නෑ ඔක්කොමලා ගැන තේරලා තියෙනවා. මගේ එකම හදමුතුලෙන් එන ප්‍රාර්ථනාව තමයි මට අවසර දෙන්න මිනිස්සු කතාවක් කියලා. ඔව්. ඔබන්සේ මේ අනිපිසුතුමයි කතාව කියනකොට දරුත් කාමතුරු කීලේ කතා කරන වෙලාවේදී අන්තිමේ ඒ අතුරු මම උදාහරණයක් කියන්නේ මේ කිසිම ආහාර ශක්තියක් නැතුව කෙනෙකුට ඉබේම පුළුවන් ශක්තියක් කියන්නේ මම හිතන්නේ ඉතින් මගේ නැති චුක්ක පහුගිය සතියේම ආහාර අන්තිමුනේ වෙලාවට ඇති වෙන්නේ පැය 6කට 7කට කලින් යා හිතපැන්නේ එකපාරට මෙහෙම නෙමෙයි නැගිටලා පාත් මෙහෙම නාබදා තාත්ති ඒ තමයි වෙලාස් පොරේ හිතාගන්න බෑ යා මෙහෙම බදාගත්තාම එයාගේ ඒ වෙලාවේ පිට ශක්තිය. ඉතින් මට ඒක මතක් කරලා මම ඇත්තටම ඉතාලම සංවේගයෙන් හිටියේ. ඊට මේ කිව්ව එකත් එක්ක ඒක මේ වුණා. ඒ කියන්නේ මේ අනිත් පැත්තට යන්න ලෑස්ති වනුසයද. මේ පැත්තේ තාත්තා ඉවරයි. අනිත් පැත්තේ 50 යාට පස්සේ තියෙන පොඩි මාරුවක් විතරයි. පොඩි මාරුවක් විතරයි. අන මේ විනාඩි 15ක් ගඩියලා තියෙනවා. මේකට අනාථපිණ්ඩික සිටුමාගේ තුන්වෙනි දුව චුල මේ සුමනාව මහා සුබද්දා චුරු සුබද්දා දෙන්නම නිසිකාලස් බඳලා දුන්නා. සුමනාව දීග දෙන්න හදනකොට අනිත් දෙන්න වගේ නෙමෙයි මෙයා අනාගාමී සකදාගාමී වෙලා හිටියේ. ඊට පස්සේ කිව්වා මම තාත්තේ කැමති ගෙදෙට ඉන්න විවාහයකට කැමති නෑ. තාත්තට මම බරක් නම් දීලා දාන්න. ඉතින් ඒක අනාථ බින්දුවට වැදුනා. ඒක මට ඔබ බරක් නෑ කරගෙන හිටපන් කියලා. ඉතින් ඊට පස්සේ අනාථ බින්දුව පිට යනවා පුදුරජාන් වහන්සේ ඇතුළේ සෙනගට ඉතින් දාන දෙනවා සම්පූර්ණ වැඩ සුමනාවතේ තියෙන හැම බණම අහනවා. අදිශ්‍ය අනාථ වෙනිකතුමා ගියා බුදුරජාණන් වහන්සේ වඩින කොහෙදෝ පළාතක දානෙකට ගිහිලා ඒ වැඩ කර කර ඉන්නකොට පණිවිඩයක් ආව සුමනාවට අන්තිමයි. ඒ කියන්නේ සුමනාව අසාධ්‍යයි. ආයේ මේව කරන්න බෑ කියලා. අනේ එනකොට ඇත්තමයි සම්පූර්ණ අඳුරු කාමරේ දැන් කට්ටිය වැට කරලා පවුලේ අයට විතරයි එන්න තියෙන්නේ අන්තිමයි. එතකොට අනාථ පින්සුවට ඇවිල්ලා බලනකොට මේ දරුවගේ කලවයසට විවාහ කරලා දීලත් නැහැ. ඉන්නකම් කෙරුවේ මේ සංඝෝපස්ථාන විතරයි. දැන් පැහැදිලිවම යන වෙලාව. ඉතින් ඔලුවට අත්විලා කියලා කියනවා දුවේ උඹට බයද කියලා. මේ අම්මයි තාත්තා සෝවාන් දුව අනාගා සකදාගා නෑ මල්ලි මට බයක් නෑ කිව්වා නාතිමින් දුවන දැනගත්තලු දැන් මෙයාට සීවිකල් වෙලා තියෙන මරණ බය මොකද දුවේ උඹේ සීවිකල් නෑ මල්ලියේ සීවිකලයක් නෑ කිව්වා ඊට පස්සේ තාත්තට කියන්නේ ඊට පස්සේ වේදනයිද කියලාලු මල්ලි මට කිසි වේදනාවක් නැහැ කියලා බොහොම hina වුණාලු මරනවා hina වෙලා මට මල්ලි වේදනාවකුත් නැහැ කියලා මරනවා ඥානාත පින්ඩික සිද්දු මට ලොකු බයක් ඇති වුණා අනේ මරණ මොහොතේදී පැහැදිලිවම සිහිවිකල් වුණා මේ මුළු ජීවිතේ පුරාම බුද්ධ උපාසකයන් කරපු කෙනාට මේ මොකද උනේ කියලා. ඊපස්සේ ආදාන කටයුතු ඔක්කොම කරලා මේ මේ උපාසක මහත්තයා කැමැතිම නැහැ. සර්වඥාන්සේගෙන් ප්‍රශ්න අහන්න මොකද වෙහෙතෙනවා කියලා. නමුත් ගිහිල්ලා දැන් දරුවගේ ආදාහන කටයුතු ඉවර කරලා ඉතින් ඉතින් බකන් ගිලාගෙන ඉන්නවා දරුවත් යනවාසේ ඉස්සරහින්. ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒක දරුවත් යනසේ විශේෂ මනාත බිනිකුත් පාට විශේෂ සලකල උපාසකතුමා මොකද මේ වෙලාව ආවේ? අනේ ස්වාමීන් වහන්සේ කියන්න මොකද මේ චූල සුබද්‍රාව මේ පරිලෝක ගියා. ඒක කිව්වා ඒක ඒකේ ස්වභාවයනේ ඒක ඉතින් මැරෙනවනේ. නැති ඒක නම් මට දෙයක් නෑ ස්වාමීන් වහන්සේ මං හිත හදාගෙන ඉන්නේ. නමුත් අනේ කෙල්ල මරණ වෙලාවේදී සීවි කලුණානේ. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න කිව්වට මේ කොයි වගේ තැනකද ඉපදිලා ඉන්නේ කියලා. ඒකවල කුසිත විමානේ තමයි සාමාන්‍ය සන්තෝෂෙන් ජීවත් වෙන අය ජීවත් වෙන්නේ විශාල විමානයක ඒ කුසිත භවනේ දැන් ඉන්නවා. ඒකකටදී මේ සිතුමාට කිසි සැකයක් නැහැ සබතන සවිලෙම එහෙමනම් ඉතින් මං හිතපු දේ හරියි. මම ඒ කියන්නේ අර නරකක් වෙලා නැහැ. එහෙම එතකොට එයාගේ ඒ කියන්නේ කාබන් හිටියද මේ ප්‍රශ්නේ මතුවෙනවා. ස්වාමීන් වහන්සේ ඇයි එහෙමනම් මේ මේ මරණ මොහොතදී මට මල්ලි කියලා කතා කරන්නේ? මම ඔබට බයද මන් දුවේ කියලා අහන්නේ නෑ මල්ලි කිව්වා. සීවි කල්ලෙලාද කියලා අහන්නේ නෑ මල්ලි කියලා කිව්වා. වේදනාද කියලා අහන්නේ නෑ මල්ලි කිව්වයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සඳහන් කරනවා ඒක ඒ කියන්නේ සූත්‍රයේ තියෙන එක නෙමෙයි අපිට ගන්න තියෙන්නේ මේ ජීවිතේ ජීවත් වෙන තාක්කල් මේ කයේ ඉන්න තාක්කල් උඹ තාත්තා තමයි. ඒ දුව තමයි. නමුත් ආර්ය විවහාරේ බලනකොට එයා ඉන්නේ උඹට වැඩි ඉහළි. යන්න ඉස්සෙල්ලා උඹට ටොක්කක් කනලා ගිහින් මම අනාගා මම මම සකදාගාමි උඹ සෝවන්නේ. දැන් කතා කරන්නේ එහා ලෝකේ ඉඳලා. ආර්ය ලෝකෙන් බලනකොට ඔයා තාම බාල වැඩ කරන්නේ යන්නලා හැතුලා මල්ලි කියලා කතා කරලා ගිහිල්ලා තියෙන්නේ හින්නකොට මල්ලි කිව්වා නම් විනය ධර්මයේ සදාචාරය කැඩෙනවනේ. යනකොට මේ ඉංගියක් කරලා දෙන. ඒතරමට සානාති පිරිසම බාර ගන්න තියෙනවා. කෙල්ලේ එදත් මේ මොනවද කියන්නේ මේ මධ්‍යම දෝණී සෙල්ලක්කාරය ගතියක් තියෙන. ඕකේ එදත් එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මරණ මොහොත ගැන සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ මරණ මොහොතේ යනකොට මේ තියෙන සංඥාවලින් නෙවෙයි වැඩ කරන්නේ එහා පැත්ත පේනවා. එතකොට ධෛර්යයේ අනම්මනම් මේ මේ එතකම්ම තියෙන මේක රැකගෙන කොහොම හරි මේ පණ තියාගන්නනේ. අතෑරියට පස්සේ වෙන එකක් වැඩ කරා. එතකොට අපි හිතන්නේ නැති ඇත්තටම මේ මේ වෙනමම ලෝකයක ඉඳලා කතා කරනවා වගේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. සම්පූර්ණ පිළිහිමකුත් වෙන්න ඉඩ තියෙනවා. ඔය ගති නිමිත්ත ආවට පස්සේ ක්‍රියාවත් වෙන හැටි. ක්‍රියාවත් වෙන එක සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා මරණපය අත්දකින් කියලා දැන් වෙනම රිසර්ච් එකක් කරනවා. අවුරුදු 20ක් ඉවරයි. හැම වෙලෙකම මරණ වේලාවට යනකොට හොඳ දන්න කියන කවුන්සලර් කෙනෙක් ගිහිල්ලා මරණ වේලාවේදී ආශ්‍රය කරනවා. සම්පූර්ණ වෙනස්ලු වැඩ පිළිවෙල. ඒ කියන්නේ ගුණවත් ඇත්තොත් පිරිහෙන වෙලාවල් එනවා. නුගුණ කිසි ගුණ නැති ඇත්තන්ගේ පිපෙන වෙලාවල් එනවා. මොන විදිහකින්වත් මේ ගත කරන ජීවිතේ ඒ අතර සම්බන්ධයක් නැති. ලොකු වෙනසක් වෙනවායි කියලා. ඉතින් ඒක දැන් අර විශේෂයෙන්ම කාඩියක් ඇන්ජයිනා එක ඇවිල්ලා ඇරෙස්ට් වෙලා සිහිනවනේ. heart attack එක ගිහිලා 100 යන කට්ටියගේ අර මරණ බය අත්දැකීම එයා අත්දකින්න හැබැයි ඊට පස්සේ පණේනවා. ඊට පස්සේ යාගේ කට උතර ගත්තාම සම්පූර්ණ වෙනස් ඒ කියන්නේ මේ ගත කරන අපි ජීවිතයයි එලෝ ගිහිලා මෙලෝ ආපේකනාගේ කතා දිහා බලනකොට ඒක මේ අර බුද්ධ දේශනාවක වගේ තියෙන කර්මය සහ කර්මඵලය කියන දෙයක් ඇර කිසිම තර්කයකින් පෙන්වන්න බෑ කියලා. ඒ නිසා අද ලෝකේ ප්‍රධාන මාතෘකා තුනකින් විප්ලවයක් ඇවිල්ලා තියෙනවා. ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් ගිහිල්ලා පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා එනර්ජි ඇන් මැටර් කියන දෙකේ ද්‍රව්‍යයක්ද ශක්තියක්ද කියන දෙකේ අතර වෙනසක් නැහැ කියලා. දෙක ඔය මරණපෑයේ අත්දැකීම් වල පෙන්ලා දීලා තියෙනවා අපි ඔය සැලසුම් කරන ඉන්නේව නෙවෙයි මොකද්ද වෙන දෙයක් වෙන්න ඉඩ තියෙනවා අපි ආද මේ අපි ගත කරන යන ජීවිතේ අපිට පේන දේවල් නැතුනට වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක කැවොස් තියර එකක් පෙන්ලා මතු කරලා ඒකට පෙන්නනවා මේ පුංචි දෙයකින් මහ විශාල දේවල් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇමරිකාවේ උතුරු වෙරළේ සමනලයේ තටු ගැහුවොත් නැගෙනහිර වෙරළේ බටහිර වෙරළේ සුළුසුමක් එන්න පුළුවන්. සමනල තට්ටේ. ඒ තරම් දේවල් වෙන්න පුළුවන් කියන ධර්ම නිසා අද අනිත්‍යතාවය කියන එක බටහිර ලෝකයේ විද්‍යාවේ අපිට වැඩි අල්ලන්න පුළුවන් තැනකට අවිලා තියෙනවා. ඒ එකම දෙයක්වත් විස්තර කරන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ධර්මයෙන් තොරව. අපි ඉන්නේ ওই දෙකම දැකලා. අරකට අපි දකින්න අහනවා මේ පැත්තෙත් අත්දකින්න. හැබැයි මම හිතන්නේ විපස්සනා භාවනාවට වගේ පැත්තෙන් ධර්මයේ බලන කෙනෙකුට මේ දෙකම ආඩිය වෙනවා. එහෙම නැති වුණොත් ඉතින් අර බුද්ධ අහංකාරය කියලා කිව්වට අපිට මේකෙන් එකක් එන්නේ ඉස්සරහට යනකොට යනකොට ওই මරණපයි අත්දැකීම් භාවනාව තුළින්ම අත්දකින්න වෙනවා. මේ පුංචි දෙයකින් ගිනි කඳු උපරන ධර්මයට විශාල වෙනස්කම් ඒවා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ අපි මේ කතා කරන දේ දේවල්ද නැත්නම් ශක්තිද කියන මේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ ද්‍රව්‍යයක්ද ශක්තියක්ද කියන එක ඔය ආනාපාන සංසිඳනකොට ඉබේම මතුවේ. ඉතින් ඒකට මෙව්වත් ඇහෙනකොට තියෙන මොකද්ද මේ බාහිර ලෝකයේ මේකේ ඇතුලේ මොකද්ද sannivedanaya සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට අපි පූර්ණ අවදිභාවයක් දෙන්නේ නැතුව මේ රූප සද්ද ගන්ධ රස බලන්න කාමෙටම යට වෙලා ගත කළොත් මොන තරම් නාස්තියක්ද කියලා හිතන්න. මෙච්චර විශාල දෙයක් ඉගෙන ගන්න පුළුවන් මනුෂ්‍ය හිතක් තියාගෙන තාමත් මේ තිරසන්නු කරන දේ විතරක් කරලා ලාභ ලබනවට වැඩිය මේකට පොඩ්ඩක් විවෘත වෙමු කියලා තමයි මම අදින් ධර්ම සාකච්ඡා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ විනාඩි 24ක් වැඩිපුර ආරම්භ තියෙනවා. ඉතින් මේ මේ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා අපි බණ කියනවා ධර්ම සාකච්ඡා කරනවා දෙවියන්ට පින් දෙන්නේ ඥාතීන් ශීපත් කරන්නේ කියලා. ඒ නිසා මේ මීටිගල් කරනකොට නම් මම සාමාන්‍යයෙන් ඉවර වෙනකොට පින්දීම ඥාතින් සීපත් කරනවා අපේ පේමසිරි ස්වාමීන් වහන්සේ මමයි දෙන්නම ගුරුමේ හිටියේ ඒ ස්වාමීන් වහන්සේ කවම කවදාකවත් ඒ මොකක්වත් කරන්නේ බණ භාවනා කරනවා වෙන්න තියෙන සේරම වෙනවා ඒ ටික කරගත්තාම ඇති කියලා මම අවුරුදු තුනමාරක් විතර හිටිය කවදාකවත් බුද්ධ වන්දනාවක් නැහැ මොනවත්ක්ම නැහැ භාවනා කරන එක විතරයි ඉතින් නිසා මේ දෙකම හොඳයි ඒ කරන වැඩේ හැටියට කාටවත් නම් කීකියා කරන්න දෙයක් නැත්තේ නෑ ඒක සිද්ධ වෙනවා නමුත් මම හිතන ඉතින් චාරිත්‍රයේ හැටියට ඥාතිින්ද පින්දීම දෙවියන්ට පින් දීම කරලා නැතර කරනවා මේ මහත සිල් ගත්තද ඒ නිසා එහෙට එන්න අපි එන දැන් වල සිල් අරගමු ඒ නිසා අපි ආ ධර්ම සාකච්ඡා නිම කිරීමක් වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් අපි යම් කුසලයක් රැස් කරගෙන තියෙනවා නම් ඒ කුසල් සියල්ලම මේ වැඩ ඇත්තටම කිසියම් කරදරයකින් තොරව නිසින්ින්ද කරගෙන යන්න විශාල සත්පුරුෂ බලමණ්ඩල වල නොපෙන්න බලමණ්ඩල වල පිහිට තියෙනවා. ඒත් අන්න අපි මේ අනුමෝදන් කරන්න ඕනේ. වචනෙන් කියුවත් එකයි නැත්ත් එකයි අනුමෝදන් වෙනවා. ඉතින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම දැනු වැඩි දෙමව්පියෝ ගුරුවරු වැඩිට යනත් මේ පින්වත් ඒවා. අපි අපිටත් මේ ජීවිතයේදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම කෙලවරක් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.